අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 194 වෙනි භාවනා වැඩමුළුවේ නේවාසික භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චතුසුථානේසු අත්ථ රූපේන අප්පමාදෝ සති චේතසෝ ආරක්ඛා කරණීයෝ තීති ගර්කටේතු ස්වාමීන් වහන්සේ අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට මුළු දීලා නේවාසිකව වෙනස් කියන පූර්ණ කාලීනව භාවනාකේදී ගත කරනකොට හැම වෙලාවෙම උත්සාහ කරනවා සාමාන්‍ය දිනදා ජීවිතේ ගත කරනවට වඩා මේ අපේ මේ භාවනා ජීවිතයෙන් මේ ශික්ෂාගරුක ජීවිතයෙන් වැඩි නැත්නම් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. කවුරුත් වගේ එකට සැදී පැහැදෙනවා. මොකද මේක නේවාසික භාවනාවක් නිසා. එහෙම නැත්නම් පූර්ණ කාලිනු අපි යෙදී ගත කරන භාවනාවක් නිසා. ඉතින් ඒ වගේ වෙලාවල් වල ඒක උනන්දු කරවන්න අත ඒකට ධෛර්යකරනද ඒ බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ අර්ථයක් දෙනවා මේ විදිහට යෙදී භාවනා කරන සියලු දෙනාටම සූත්‍ර පිටකයේ හැටියට භික්ෂු කියලා කියන්න පුළුවන්. හැම දෙනාම භික්ෂුවක් දැන්. ඒ අයට හොඳටම සංසාර බය වැටහිලා තියෙනවා. දැන් සංසාර බයෙන් ගැලවීමට හිතගත යොදලා තියෙනවා. පූර්ණ කාලීනව. ඒ නිසා හැම කෙනාම භික්ෂුව වෙනවා. ඒ නිසා අපිට මිනිස්සු දන් දෙනවා. ඒ නිසා අපිට මිනිස්සු වඳිනවා. අපි ඒක තේරුම් අරගෙන උපරිම කාලය යොදනවා. අපි අපගේ විමුක්තියත් අභ්‍යන්තර සාසනයත් බාහිර සාසනයත් හකස් කරගන්න. ඉතින් ඒ අවස්ථාවලද සීළු දෙනා උත්සාහ කරන අතරේ තම තමන්ගේ ඒ බලාපොරොත්තු වෙන්නා වූ ස්ථානෙට යන්න ඒ දැනට ඉස්සල්ලාම ගිය සරුවච්චන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයේ පෙරම් පිරුමින් පස්සේ උන්වහන්සේ හැරිලා බලනවා මම මෙච්චර කාලයක් වාග්පනිදාය මනෝප්‍රනිදාය වසයෙන් පාරමිතා පුරලා මට ඇත්තටම මේ අවසාන ඵලය ලබා ගන්න වැඩියම උදව් උනේ මොකද්ද කියලා. ගොඩාක් කෙරුවට ඔය ඔක්කොම අවසාන තැනට යන්න උදව් කරන්නේ ඒක බොහොම ඩිංගිත්තයි පෙළ ගැහෙන්නේ. බොහොම ඩිංගිත්තයි එල්ල වෙන්නේ. බොහොම ඩිංගිත්තයි එතෙන් තල්ලු කරන්නේ. ඉතින් ඒ නිසා මේ වාගේ බඩ බණ භාවනා කරන අපට ਸਰවචනාංශේ මතක් කරලා දෙනවා යම් කිසි කෙනෙක් Tamanගේ අවසාන ඵලයට අනුග්‍රහ කරනවා නම් ඒ අනුග්‍රහ කරන කෙනා බොහෝ දේවල් කරන අතර අත නෑර අනුග්‍රහ කළ යුතු පහක් බුදුහාමුදුර සඳහන්. ඉතින් අපි හැම වැඩමුළුවකදීම මේ වටිනාකම කියලා දීලා ඒ කාරණා පහ පොදුවේ මතක් කරගන්න. පංචෛ භික්කවේති අංගේ අනුග්ගයිතා සම්මා දිට්ඨි චේතෝපල විමුක්ත්‍යා චෝති චේතෝපල විමුක්ති සමාපත්‍යාය. පඤ්ඤාපල විමුක්ත්‍යා චෝති පඤ්ඤාපල විමුක්ති සමාපත්‍යාච කියලා අපි මේ සම්මා දිට්ඨිය ඍජු කර ගන්නා වැඩපිළිවෙලේ අවසාන චේතෝපලයේ හෝ ප්‍රඥාපලයේ චේතෝමිතියෝ පඤ්ඤායුක්ති ලබා ගැනීමට පස්සාකාරකින් අනුග්‍රහ කරන්න ඕන. ඉතින් ඒ ලයිස්සු හදලා මේ විදිහට අපේ මනසේකට සූදානම් කරාට පස්සේ සරුවචනාංශය එකින් එක නම් කරනවා. පහක් තියෙනවා කිව්වට පස්සේ එක එක නම් කරන එක තමයි සීලානුගායිත. මේ ඔක්කොටම හික්මීම අපිට ලබලා දෙන්නේ අපි මේ සමාදන් වෙච්ච සීලයට තරම් වෙන විදිහට හැසිරෙන්න. නිකන් දෙනවයි කියලා දිල්පද ගොඩක් සමාදන් වෙලා ඒ අණුව හැසිරෙන්නේ නැත්නම් ඒකට බුද්ධ ඥානanse පණවන ලද මේ විනය රෙගුලාසි කැඩුවොත් ප්‍රාදී පව කරගන්න. බැරි නම් සමාදන් වෙන්න එපා. සමාදම් වෙනවා නම් ඒකේ අගමුල දැනගෙන සමාදම් වෙන්න ඕනේ. ඒ නිසා Taman ශීලික සමාදම් වෙනවා. ඒ නිසා ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් මතක් කරේ සීලයක් අපිට මේ වගේ වැඩකට යන්න හිත අලුත් කරලා දෙනවා. අපි ගෙදර හිටියනම් මේ වෙලාවේ රැට බත් උයන්න බත් හදන පොල් ගන්න. නැත්නම් දර හොයනවා. මොනවා හරි සුමේ කටයුත්තක් කරනවා. දැන් අද අපි කොහෙද ඉන්නේ? බොහොම සුදු පාටක් ඇඳගෙන අපි මේ බණ භාවනාවට යෙදී ගත කරනවා. මොකද මේ අපි රකින්න සීල නිසා. ඒ නිසා අපිට හේතුවක් තියෙනවා. ඇයි අපි ගෙදර දොරේ කටයුතු වලින් බැහැර වෙලා මේ වගේ තැනකට ආවේ සීලයක් රකින්න. ඒ නිසා දකින දකින හැම සංඥාවකම පේනවා මම සිල්වතෙක්, මම සිල්වතියක්. ඒකෙන් හිත අලුත් කරගන්න. මම අතින් යම් යම් දේවල් gederin දැදි වෙන්නයි පුළුවන්. දැන් ඒව ඉවරයි. දැන් මම රකින්න ලද සීලයට තරම් මිදිර ජීවත් වෙනවා. ඉතින් ඒකදී සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට ලොකු වගකීමක් තියෙනවා. ඇත්තෝ මුළු ජීවිතේම ඒකෙන් ගත කරන්නේ. ඉතින් ඒ ගත කරනකොට සීලයක් නිසා අපිට යම් කිසි කෙනෙක් සිව්පසෙන් සලකනවා නම් අපිට කරන සැලකිල්ලක් නෙවෙයි මේ සරුවචනාසිගේ ආඥා චක්‍රයට කරන සැලකීම. දැන් ගිහි වුණත් උපාසක උපාසිකයත්තු ඒකට peeli වෙලා ඉන්නේ. නිසා නිතර මතක තියාගන්න අපිට ඇයි මිනිස්සු මෙච්චර මහන්සි වෙලා? ඔයගොල්ලෝම දන්නවනේ. ඔයගොල්ලෝ ඇවිල්ලා මේකේ 100කටපත් වෙලා ඒ මිනිස්සු පොලිමේ තැටි අරන් එනකොට බට්ටික බෙදලා වඳිනවනේ. සමහර ඇත්තෝ දරා ගන්න බෑ. අනේ ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු අපිට මෙච්චර දුර බැහැරක ඉඳලා ඇවිල්ලි වෙලා දාහනි සකස් කරලා දීලා වැඳලත් යනවා කියලා. ඉතින් මං කියනවා කාලා රේල් පාරේ යකඩ ගෑවා වගේ පරිස්සම් වෙලා ওই බයට නෙවෙයි දෙන්නේ උඹලටත් නෙවෙයි දෙන්නේ බුදුහාමරගේ බුද්ධ භෝගේ. කාලා තරමට හැසිරියල්ලා. දැන් ඔයගොල්ලන්ගේ වැඩි හරියක් දායකයෝ හින්දා පුංචියට සලකන්න එපා වැඩේ. බරපතලයි. බරපතලයි. හරි සතුටුයි අද මේ තරම් අපේ දාන දායක පිරිසක් එක වහලයක් ඇටට ගෙන්නලා එයත්ොත් එක්ක අපිට එක හැලිය බත් ගන්න පුළුවන් වෙච්ච දවසක් අපිට එක ඇදුරේ බුදිය ගන්න පුළුවන් දවසක් හම්බු වීම මේ මධ්‍යස්ථාන හදපු ඒ මුල් પરම්පරාවටම සතුට වෙන්න පුළුවන් දවසක් ඉස්සර ඇවිල්ලා ඔයගොල්ලෝ දාහනේ දීලා එක දෙක වෙනකොට පස්ස පැත්තේ අත් දෙක පියගෙන ගෙදර යනවා. මෙතන ඉන්න කට්ටිය මොනවද කරන්නේ? මොකද්ද වෙන්නේ කවුරක්වත් දන්නේ නැහැ. දාහනේ දීලා යනවා. දැන් දාහනේ කනවා. දාහනේ කවුරු හරි ඇදලා දෙන බත් ටිකක් කන. මොන තරම් මොන තරම් සාසනයක්ද කියලා හිතාන. මොන තරම් සංස්කෘතියක්ද කියලා හිතාන. මොන වගේ බුද්ධජනසික අධිෂ්ඨාන ශක්තියක්ද කියලා හිතාන. මේ අවුරුදු 2600ක් පරණ සම්ප්‍රදායක්. අපි ඉන්නේ ලංකාවේ. නමුත් අපි මේක මෙච්චර තෙදවත්ව මෙච්චර අලංකාරවත් මෙච්චර සජීවීව රකින්නවනේ. එචේ මොකටයේ? අපි සිල් රකින නිසා. ඒ නිසා මේ සිල් රකින්නේ මේ කවුරුවක්වත් ඇවිල්ලා බය කරන නිසාවත් රට්ටුන්ට පෙන්නන්නවක්වත් එහෙම නැත්නම් මට වැදපෙව කියලා සාදු සාදු කියව ගන්නත් නෙවෙයි. අපි මේ කරන්නේ වැඩමුළුවේදී සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා පුරවන්නයි. ඒක නිසා වැඩමුළුව යන ගම නිතර නිතර ආවර්ජනය කරන්නයි මං සුදු අඳින්නේ. ඇයි මේ අනික් අය සුදු ඇඳගෙන ඉන්නේ? ඇයි මේ ඔක්කොම වෙන්නේ? ඒක හීනදී ඇරුණත් මතක් වෙනවා. මම ඉන්නේ සිල් අරගෙන කියලා. ඒකට ලොකු සංසය දැම්මේ හිත අලුත් කරගන්නවයි කියලා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අපි මේ කරන වැඩේට කරන අනුග්‍රහය. දෙක සුත අනුග්‍රහිතේ. දැන් අපි කරන්න හදන්නේ ඒක. දවසේ පැයක් විතර වෙන් කරගෙන බුදුහාමුදුරුවෝ කියපු බණකට එහෙම නැත්නම් මේ කරන සීල සමාධි ප්‍රඥා ශික්ෂාවට ගැළපෙන විදිහේ යමකට පූර්ණ කාලින අහංකම් දෙනවා. සියලු වැඩ නතර කරලා ධර්මයේ අහඬ විතරක් කන් යොමාගෙන සිත නමාගෙන සබ්බා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා මුල්ලු හදිම්ම බණහන්. ඉතින් ඒකට ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒ ශාන්ති කියනවා gedere ඉන්නකොටත් බණ ඇහෙනවා අපට. පොල් ගගා ඉන්නකොට රේඩියෝ එකේ බණ යනවා. එනත දරුවට කිරි දීදී ඉන්නකොට ටෙලිවිෂන් එකේ බණ යනවා. නැත්නම් ලවුඩ් ස්පීකර් එකේ ගමේ පන්සලේ බණ යනවා. ඒකට කියනවා ඒවට කියනවා ඇහෙන බණ කියලා. දැන් මේක සියලු වැඩ නතර කරලා ඒ සඳහාම පෙළ ගැහිලා මෙව අහන බන. මේ කියන්නේ අපටම. යා වෙන කාටවත් නෙවෙයි. හැබැයි ඉතින් අර කම්පියුටරින් වෙන කටියටත් ඇහෙන්න සකස් කරලා දීලා තියෙනවා. ඒ කටියට ඇහෙන බණක් වෙනවා අපිට අහන බණක් වෙනවා. ඒකට පෙළ ගැහෙනකොට බලන්න. ඒකට අපි ඒ සඳහාම වාඩි වෙලා ඒකට අහනවා. එතකොට මේකටත් කියන අනුග්‍රහිතයක් කියලා. ඒ මොකද මෙතන ඉන්න ඔක්කොමලා සෑහෙන දැනුම තියෙන කට්ටිය. හැම කෙනාම වගේ මම මේ කියන්න හදන දේවල් නොදන්න කෙනෙක් නැහැ. ඒතියෙද්දි අපේ මේ භාවනාවට වැඩමුළුවට අනුග්‍රහ පිණිස පැයක් බණහනවා කිව්වහම මේක අපි කරන එක විදියක සැදී පැහැදීමක්, පේවීමක් අනුග්‍රහය අනුග්‍රහිතය. සියලු වැඩ නතර කළා. තමන් සඳ ඒක සඳහාම සබ්බං චේතසෝ සමන්නාරිත මුළු හදින්ම. වමතින් විතරන්නේ වේදෝතිම්ම. අතන මෙතන හිස තියන්නේ මෙතනම තියාගෙන. ආන්නේ විතර බණ හිමටත් කියනවා සුතානුග්ගහිතයි කියලා. ඊට පස්සේ සාකච්ඡානුග්ගහිතයි. අපි හැන්ද දවල් පැයක් විතර අපි භාවනා කරනකොට ඇතිවෙච්ච දේවල් එතන එතන සාකච්ඡා කරනවා. ආය ලබන අවුරුද්ද කරන්නම් මයිටි බුදුහාමරෙන්කන් ඉන්නම් ඉව නැහැ. එතන එතන සුද්ධ කරගන්න. ඒකට කමඨාන් සුද්ධ කරනවායි කියලා කියනවා. ඒ මොකද එවැනි අවස්ථාවක් අපිට ලැබෙන්නේ මේ වගේ නේවාසික කිචියොත් විතරයි. එහෙම නැත්නම් අපිට එහෙම ඇහින්නේ නැහැ. ඒ නිසා මේ සාකච්ඡානුගහිතේදී අපේ අත්දැකීම් අපේ භාවනාදී ලැබෙන අත්විඳීම් පුළුවන් තරම් සරලව පුළුවන් තරම් ඍජුව පුළුවන් තරම් සංකර කරන්න නැතුව ඉදිරිපත් කරනවා. එදාට මේ එදාට මේ කමඨාන් වාතාව ලියනවා කියන එක ඉස්සල්ලාම ඉස්කෝලේ ගිය ළමෙක් අකුරු ඉගෙනගෙන ටීචර්ට මොනවද ලියලා දෙනවා වගේ. අපිට අලුත් දෙයක් මේක. මේ ශේෂ්ත්‍රය අපි කතා කරලා නැහැ. ඒ නිසා මේ ශේෂ්ත්‍රයේදී ඇති දේ ඇති හැටියට ලියන්න පුරුදු වෙනවා. නිකං අනම්මනම් තියෙන දේවල්, හැඟුම්බර දේවල්, ආකල්පගත දේවල්, කුණු වෙච්ච දේවල්, පිළුණු වෙච්ච දේවල් ලියන්නේ නැහැ. භාවනා කරනකොට වෙච්ච දේ ලියනවා. අපි ඒ නිසා ආයත් පොඩි දරුවෙක් වඩටපත් වෙනවා. ආයත් ඉගෙන ගන්නව රචනයක් ලියන හැටි. මොනවටද? ඇති දේ විතරමයි, දැක්ක දේ විතරමයි. මොකක්වත් නැහැ. වෙන මොනවා ලිව්වත් රචනෙට පාඩුයි. සංකර වෙනවා. ඒ නිසා අපි ඍජුව Tamanට අදාළ දෙයක් පමණක් කතා කරන්න උසාවියට ගිහිලා කතා කරන්න. අද්දුට අද්දුට ප්‍රත්‍යක්ෂ විතරයි. අරයට චෝදනා කරන්න මෙයාට චෝදනා කරන්න මොකක්වත් නැහැ. ඉතින් ඒ අනුව අපි අහිංසකව වෙන භාෂාවක් ඉගෙන ගන්නවා වගේ. ඒකට කියන්නේ වැඩි හිටියන් දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්නවා වගේ භවනා කරනට ලැබිච්ච අත්දැකීම් කෙලිම වාර්තා කරනවා. එතෙන්දී අපි ආයෙ පොඩි දරුවෙක් වෙනවා. අපි ඉගෙන ගන්නවා ඍජුව. ඉතින් ඒ වාර්තා කිරීමත් බලනවා නම් අද අපේ සතිපාසල තිබ්බ යටතට්ටුවේ දැන් ඉවරයි ළමයි ගෙදර ගියා පහට. ඒ ළමයි විතරෝ එක්කෙනෙක්වත් දක්ෂ නැහැ. ඒ ළමයි උතර ඔය එක්කෙනෙක්වත් දක්ෂ නැහැ. ඒ නිසා ගිය පාර්තුණු වැඩමුළුවේදී භාවනා කරන හැටි, වාර්තා කරන හැටි දන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කිව්වා. ඔය වගේම සතිපාසල. ඉතින් මම කෝගොල්ලෝ මේ පැත්තේ වාඩි වෙන සතිපාසල ළමයි මේ පැත්තේ වාඩි වෙන්නේ කියලා. ඕගොල්ලෝ අහගෙන ඉන්න මෙන්න පොඩි ළමයි කතා කරන්නේ. ළමයි හතර දෙනෙක් විතර මයික් එක අරගෙන කිව්වා. භාවනා කරන ඉඳගෙන ඉන්නකොට මෙහෙමයි, ඇවිදිනකොට මෙහෙමයි වැටෙන්නේ කියලා. දැන් මේ පැත්තේ අහගෙන හිටියේ කවුද? පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක ස්වාමින් වහන්සේලා. අනේ ස්වාමීන් වහන්සේ මේ ළමයින්ට මෙච්චර මේක තේරෙනවා නම් අපි මේ මොකද්ද මේ පටලවාගෙන තියෙන්නේ කියලා. මොකද මේ තරම් සරල වෙලමයි කියනවා. මේ වාර්තාකරණය ගිරව් කතා කරනවා. කවිය වලින් කියන්නේ. ඉතින් මේ වයසකට ගියාට පස්සේ මොකද්ද වෙලා අරකේ තියෙන දේවල් මේකේ තියෙන දේවල් පටලවාගෙන පඹ ගාලේ පැටලිච්ච හිවලෙක් වාගේ කියලා තියෙන දේවල් තේරෙන්නෙත් නැහැ කියන්න දන්නෙත් නැහැ. ඒ නිසා බය වෙන්න එපා. අපි ආයෙත් අලුත් භාෂාවක් ඉගෙන ගන්න. දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න වැඩි හිටියෝ වගේ අපි අලුත් වෙන ක්‍රමයක් නෑ අපට. වෙන ක්‍රමයක් නෑ. මම මාස 18ක් බණුන් ඇව්වා බුරුමේ ඉඳගෙන. මේ වார்த்தාව ලියන්න දන්නේ නැතුව. හැමදම බයිනේ. හැමදම බයින කමන්නේ. හැමදම ඉගෙනගෙන මට හිතුණා මෙතන තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ තමන්ගේ කමටහන සුද්ධ කරන්න හැටි. මේ gedara dora ඉඳද්දී වල්පල් සම්පප්පලාව කතා කරලා අර හරුගොම තමයි කතා කරන්නේ. කවදාකවත් භාවනට අදාළ දෙයක් කතා කරන්නේ නැහැ. මේ මදිවට මේ මදිවට කියන අනේ ස්වාමීන් වහන්සේ මේක හරි පුද්ගලිකයි. මේක හරි රහසිගත ඔබ වහන්සේටම කියන්න බැරිද කියලා අහනවා කාමරේට ඇවිල්ලා මගේ ඇඳේම වාඩි වෙලා. ඉතින් කියනවා මන් දෙක තුනක් ඒ වෙලාවට. Taman අත්දකිනදී සභාව කිව්වහම මොකෝ තනියෝ කිව්වහම මොකෝ. පුද්ගලිකයි රහසිගතයි කරගන්න ආදම. ඊම මොනම දෙයක්වත් නැහැ පොඩි දරුවෝ ගාව. පොඩි දරුවෝ මයික් එක ගන්න කිව්වට පස්සේ පැකිලිලි මොකුත් නැහැ ගත්තා. උදුරගෙන ගන්න මයික් එක. ඇවිල්ලා ඉතිපත් එනිසා ඉතින්දී අපි ආයේ අර සතිපාදලේ පොඩි දරුවෙක් වාගේ කතා කරන්න ඉගෙන ගන්න ඕන සබකෝල වුණොත් ඉන්න වෙයි මෛත්‍රී බුදුහාමර වෙනකන් නැත්නම් ඊගා බුදුහාමර වෙනකන්. එහෙම නැතුව Taman ඉදිරිපත් කරන්න පුළුවන් නම් මං කියන්නේ මෙහෙදිම නිවන් දැකලා යනවායි කියලා. නමුත් පොඩ්ඩක් ගමන ඉස්සර කරන්න පුළුවන්. මොකක්ද ඒකට කියන්නේ? සාකච්ඡා අනුග්‍රහිතේ. අත්දකපු දේ අත්දකපු විදිහට ඉදිරිපත් කරනවා. මෙන්න මේ තුන එකතු වුණොත් විතරයි සමතානුග්‍රහිතයක් වෙන්නේ හිත එකලස් වෙන්නේ. සීලයක් තියෙනෝනේ, සුතුමේ ඥානයක් තියෙනෝනේ. ඒක කාට හරි කියලා මම මෙහෙම කිරුවේ මට මෙහෙමයි වැරදුනේ මෙහෙමයි කියලා බෙහෙත් ටික බීලා ගුණාගුණ කියනා වගේ අපි සිංහල ක්‍රමයට බෙහෙත් කසාය පන්ති බීලා ගිහිල්ලා ගුණාගුණ කියන්නේ. ඒතකොට තමයි වේදා දෙවෙනි බෙහෙත් පන්ති ලියලා තියෙන්නේ. ඕගොල්ලෝ හිතනවා නම් එහෙම ලියලා බෙහෙත් තුන්ඩු බෙහෙත් පොත්වල තියෙනවා කියලා කවදාවත් නැහැ. බෙහෙත් පොත්වල එහෙම බෙහෙත් තුන්ඩු නැහැ. ලෙඩේ කියන විදියට ගුණාගුණ හැටියට තමයි ඒ කලන් 18 හදලා හරි ගසලා දෙන්නේ. ඔය රාවණ යුගයේ තියෙන කාලේ තිබුණ ආයුර්වේදේ කලන් 18 කතාවකුත් නැහැ. අමුතු ක්‍රමයකට යන්නේ. ඉතින් නිසා අර ගුණාගුණ කියන්න බැරි නම් එහෙම නැතුව බෙහෙත් බීලා නොන මහත්තයා මහත්තයා ගියොත් එimhe පහුවෙන්ද බෙහෙත් ගේන්න. මහත්තයාගේ අතාලලා නාඩි බල නෝනාගේ ගුණාගුණ කියන්න බෑ. නෝනා ගියාම වෙද මහත්තයා අතාලනකොට මහත්තයාට හිතට නිකන් මොකදෝ මොකදෝ ආවි. ඉතින් කියන වේද මහත්තයා මේ අපේ නෝනගේ අතල්ලා නැතුව මේක මගේ අතල්ලා නාඩි බල්ල බෙහෙත් දෙන්න බැරිද කියලා. ඉතින් ආහලා වේද මහත්තයා උඹේ නම මොකද්ද? කිරි හොඳා. ආ එහෙනම් බෙහෙත් වලට කිරි හොඳා කියලා ලියලා දෙනවා. කිරි බීපන් ගෙදර ගිහිල්ලා. ඒ අද කමටහන් සුද්ධ කරන තැන හැමදැනම කිරි හොඳා තමයි. නෝනගේ අතල්ලා වෙනවනේ මහත්තයාගේ අතල්ලා නාඩි බලනවා. හැබැයි ලෙඩේ තියෙන්නේ නෝනට. මේ තමන්ගේ ලෙඩේට බෙහෙත් අහන කතාව පැත්තක තියේදී අල්ලපු ගෙදර මොකද වෙන්නේ? වෙන නිකායක මොකද වෙන්නේ? අර පන්දලේ මොකද උනේ? මං එන්නේ ඉස්සලා ගෙදරදී මට මොකද උනේ? මෙහෙන් ගියාට පස්සේ මට මොකද වෙන්නේ කියලා කරකෝන කරකිල දිහා බලනකොට ඒ සමතනුගයිතයක් වෙන්නේ නැහැ. සමතනුගයිතයක් අහන මෙහි ආවට පස්සේ විචි දෙය ලියනවනම් අපිට ඒ ගුණාගුණ බලලා ශක්ති ප්‍රමාණය හදා බෙදා ගන්න පුළුවන්. එතකොට හිතට එක්කලාශයක් හිතට ඉස්පාසුවක් හිතට සාන්තියක් එනවා. අන්නේ සාන්තියෙන් පස්සේ තමයි විපස්සනා අනුග්‍රහිතයක් සිද්ධ වෙන්නේ. අපිට මේ අපි කරගෙන යන නාඩගමේ මේ අපි කරගෙන යන නාඩගම කොච්චර දේවල් වෙනස් වෙමින් තියෙද්දි මේක නිට්ටය කරගන්න ස්ථාවර කරගන්න අපි නටනවාද කියලා. පෙරලිනවා, මේවා වෙනස් වෙනවා. ඒක ප්‍රශ්නයක් කරගත්තොත් උන්දට කවදාකවත් හම්බෙන්නේ මේ ත්‍රිලක්ෂණයේ තේරුම් ගන්න. ඇයි මේ වෙනස් වෙන්නේ කියලා අහන්නේ බුදුහාමරණ පෙන්වන්න වෙනස් වෙන බව විතරයි. මෙයාට ඒක තමයි එකම ප්‍රශ්නේ. අනිත්‍යයි අනිත්‍ය බව තමයි තේරෙන්නේ. ඔක ප්‍රශ්නයක් නෙවෙයි උත්තරයක්. කමඨාන් සුද්ධ කරනකොට භාවනා දෙන හැම උත්තරයක්ම ප්‍රශ්නයක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. ඒ ධර්මතම 6 4 තේරෙන්නේ හැබැයි ඉතින් අර පණ්ඩිත ස්වාමීන්ගේ තියෙන පඬිතකම බුරුමේ එහෙම වෙනවනම් Taman මේ භාවනා කරනකොට ලැබෙන උත්තර ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරනවා නම් 100%ක්ම වැරද්ද ගුරුවරයා තේ කියලා කියනවා. භාවනා කරන එක නාතේ නෑ. ගුරුවරයා මේක කියලා දීලා නෑ. 100%ක්ම වැරද්ද ගුරුවරයා තියෙනවා. මොකද අපේ ගෙවල් වල ඉඳද්දී අඩුපාඩුකම් කතා කරන එක විතරයි අපිට උගන්ලා තියෙන්නේ. එක්කී කොටුවක්වත් එකීකටවත් තේරෙන්නේ නැහැ. භාවනා ප්‍රතිඵලය ප්‍රතිඵලයක් විදිහට යන්නේ ප්‍රශ්නයක් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් ගුරුවරයෙක් කියලා දෙන ওই භාෂාව පැත්තක දාලා මෙන්න මේ භාෂාවෙන් කතා කරන්නේ. ලේසි නෑ. වයසට ගියාට පස්සේ අලුතෙන් භාෂාවක් ඉගෙන ගන්න ලේසි නෑ. ඒ කියන පොඩි පැල නම් තවන්ෙන් ගලවලා හිටවුවාම පැල වෙනවා. ලොකු පැල හිටවන්න අමාරු. ලොකු ගස් ගලවලා හිටවොත් මැරෙනවා. පොඩි පැලෙත් හැබැයි ටිකක් නෙළුම් රෝග ඇවිල්ලා තමයි හරියන්නේ. ඒ නිසා පොඩි උණ්ඩ හරිය ලේසියෝ වැඩි. දේවල් වෙනස් වෙනවා. දේවල් වෙනස් වෙනවා. ඉතින් අහනවා ස්වාමීන් වහන්සේ මේ ආනාපාන ගණිතය ඒක නැති වුණා. ඉතින් දැන් මම මොකද කරන්නේ? නැත්නම් නැති ආනාපාන ඇති වුණා. ඇයි ස්වාමීන් වහන්සේ කියලා. ඒ හැම වෙනසක්ම අභියෝගයක් කරගෙන. අපිට කරන්න තියෙන එක දැක දැක දැන දැන ඔව් එහෙම තමයි. මට දිගට සතිය පවත්වන්න පුළුවන්. ආන්නේ විදිහට මේ විපස්සනා අනුග්‍රහිතයක් කරනවා කියන එක අපි gedara ඉඳලා එනකොට හිතාගෙන ආපු එකක් නෙවෙයි. ඒක මෙහෙදී අල්ලගන්න කාරණාවක්. හැබැයි ඒක නිකන් ඒක නිකන් මේ ආසාත්මක ලක්ෂණ ඇති කරන එකක්. ඒක ඉගෙන ගන්නකොට හරියට මේ වමන යන්න එන්න හදනා වගේ තේරෙනවා. ඒක තේරුම් ඒක තේරෙනකොට ඇඟ කිලි පොළනවා. මේ අලුත් ක්‍රමයේ ඉගෙන ගන්නකොට. මේක මෙහෙදි වුණොත් මම හරි සතුටුයි. ඇඟ කිලි පොළලා ඇම්බරිලා දඟලලා මේ ඇලර්ජික් රියැක්ෂන් ඒකනේ එනකොට දන්නවා වැඩි දැන් හරි. දැන් ඉතින් භාවනා වෙන්න හදාන්න. ඔයගොල්ලෝ හිතන මොනම දෙයක් කවදාකවත් භාවනාවේ හරියන්නේ නැහැ. වැරදුනොත් අන්න භාවනාව හරි ගිහිල්ලා. එතකොට කරන්නේ ලියන්නේ නැහැ. එතකොට රෑ 11ට 12ට ගෙදර යනවා. අපි ඒ නිසා ගේට්ටු වහලා තියෙන්නේ රෑ යන කට්ටියට 10ට ගේට්ටු අහන්න ඕන. මොකද නැත්නම් ගමනාන සුද්ධ කරන්න ඉස්සලා ගෙදර යනවා. මොකද භාවනාව වැරදිලයි කියලා. ඉතින් ඒ නිසා මේ විපස්සනා අනුගහිතේදී අල්ලලා හිර කරගෙන කියනවා ඕක වැරදිල්ලක් නෑ ඕක තමයි භාවනාව කියන්නේ බය නැතු ඕක දිගට ලියන්නේ. ඉතින් මේ කාරණා පහ හොඳට මතක තියාගෙන ඉන්න අපි මේ දේ ගන්න අපි පූර්ණ කාලිනෝ ඒ සඳහාම සැදී පැහැදී භාවනා කරන වෙලාවට. ඒක සඳහන් වෙලා තියෙන්නේ අනුග්‍රහිත සූත්‍රයේ. දවසේ මාතෘකාව අපි අරගන්න තියෙන්නේ ආරක්ෂ සූත්‍රය කියලා එකක්. ඒ ආරක්ෂ සූත්‍රය ඇත්තටම මේ වැඩමුළුව මේ වන්නේ හිටපු අපේ ධම්මවිහාරි ස්වාමීන් වහන්සේ යෝජනා කරාමට. සංස මේකෙත් තමයි බණ කියන්නේ ඉතින් හිටිය ඔබ වහන්සේටම පටන් අරගන්නේ මේකෙම කියන්න මම ඊටු ටික කියන්නම් කියලා. ඉතින් මේ ආරක්ක සූත්‍රයේ කරුණු හතරක් සහිතයි. මේ වැඩමුළුවේ බණ හතරට ගැලපෙන විදියට. ඒ නිසා මේක සඳහන් වෙලා තියෙන අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. හතරේ කාරණා ලියලා තියෙන පොතේ. ඒ ආරක්ක සූත්‍රයේදී හරි පුදුම විදියට මේ අපේ වැඩමුළුවට ගැලපෙන එහෙම නැත්නම් ඒකට ස්තුති වෙන යාදෙන විදිහට කියනවා චතුසුතානේසු අත්තරූපේසු ආරක්ෂා කරණියෝ. ප්‍රමාදෝ සතිචේතස ආරක්ෂා කරන්න. මේ වගේ භාවනාකෙදී ඉන්න කෙනෙක් හතර තැනක අප්‍රමාදීව පමානොවි පෙරපසු නොවි මේ සතිමත් හිත අරසා කරගන්න ඕනේ හතර දෙයකින්. මේ හතර හැම වෙලාවෙම මුහුද රැළ ගන්නවා වගේ ඇවිල්ලා අපේ හිතට පහර දෙනවා. ඒකේ ඒ පුද්ගලයාගේ දෝෂයක් නිසා වෙන එකක් නෙවෙයි. ඒක තමයි හිතේ හැටි. නිසා එහෙන් මෙහෙන් එන ඒ මොහොත රැළ ගහන්න වගේ දේවල් ආරස්සා කර ගැනීමට දැනගන්න ඕනේ. එහෙම නැත්නම් බුදුදහස කියනවා ප්‍රසිද්ධ පිට්ටනියක මැද පහනක් පත්තු කිරොත් හතර දිශාවෙන් එන හුලන් නිසා පහන් දැල්ලට කෙලින් ඉන්න හම්බ වෙන්නේ නැහැ. එහාට නැමෙනවා මෙහාට නැමෙනවා. ඉතින් යම් විදියකට අපිට දකින්න ඕන නම් පහන් දැල්ල ස්වභාවයෙන් පත්තු වෙන්නේ කොහොමද කියලා අපිට හතර දිශාවට අරසා දැම්මොත් චිමිනියක් දැම්මොත් ඔන්න පහන් දැල්ල උඩට යනවා. එහෙම නැත්නම් එහාට මෙහාට එහාට මෙහාට වැනෙනවා. ඉතින් එහෙම තමයි මේ ආරක්ෂාව නැති හිත. ඉතින් කවුරු හරි හිතනවා නම් මගේ හිත මේ විදිහට සැලෙන්නේ, මගේ හිත මේ විදිහට චපල වෙන්නේ, මගේ මේ හිත විදිහට වංචනික වෙන්නේ, මගේ මේ හිත ෂට වෙන්නේ මගේම දෝෂයක් කියලා ඒ කෙනෙකුට කවදාවත් භාවනා කරන්න හිත දෙන්නේවත් නැහැ. එහෙමනම් බුදුහාමරණ මෙහෙම කාරණා අපිට කියලා දෙන්න ඕනකමකුත් නැහැ. නමුත් සරුවචනාංශී මේ අපේ හිත හිතින් ස්පර්ශ කරලා මතක් කරලා කියනවා ඔයගොල්ලෝ ලොකු කැපකිරීමක් කරලා තමයි එන්නේ. ඒ කැපකිරීම සීලෙට කරන කැපකිරීමක් මිස සමාධි වැඩේට ඒ කැපකිරීමෙන් ලාභයක් නැහැ. ඔය දුස්සීලකම කියන ලෙඩේට සීලය කියන බෙහෙත දෙනවා. ඒ ලෙඩේට ඒ බෙහෙත. නමුත් මේ හිත සැලෙනවයි කියන බෙහෙතට ලෙඩේට ওই සීල බෙහෙත හරියන්නේ නැහැ. ඒකට සමාධි බෙහෙතෙන් දෙන්න ඕන. මේ සමාධිය හිත සැලෙන ගතිය, කය වචන නෙවෙයි, හිත සැලෙන ගතිය නතර කරගන්න ඕන නම් මේ සමාධි ඉන්ජෙක්ෂන් එක ඕනේ, සමාධි ශල්්‍ය කර්මය ඕනේ, සමාධි බෙහෙත දෙන්න ඕනේ. එතනදී මේ හතර ආකාරයකට හිත අරසා කරන්න වෙනවා. චතුසු තානේසු හතර පැත්තින් එන හුලං හතර වගේ චතුසු තානේසු අත්තරූපේන අප්පමාදෝ සතිචේතසෝ ආරක්ඛෝ කරණීය අත්රූපේන කියලා කියන්නේ මේ ආරසා කළ යුතු ක්‍රමය හතර පැත්තෙන් එන හුලං නැත්තම් හතර දිශාවෙන් ගන්න දියරල් පහරවල් තමන්ට ruci තමන්ට ගැළපෙන ආකාරයෙන් අරසා කරගන්න. ඒකට තමන්ගේ සාමාන්‍ය බුද්ධිය යොදවන්න. අපිට පොඩ්ඩක් කොපි කරන්න පුළුවන් බුදුහාමුදුරු කියලා තියෙන දේවල්. නමුත් තමන්ගේ තම තම නැනපමණින් දැනගන්නේ වගේ මේ වෙලාවේදී මේකනම් ප්‍රශ්නේ. මේකනම් හුලම් පාර මේක නම් රළ පහර මෙතන මෙන්න මේ විදි මේ විදි අරසාවක් දාගන්න. මේ පැත්තෙන් හුලම් එනවනම් මේ පැත්තෙන් අරසාවක් දාගන්න. ඒකට තවත් පැත්තකින් කියනවනම් අපි මේ වගේ ශාලාවක් ගත කරනකොට උඩින් වහලේ තියෙනවා දෙපැත්තෙන් ඇරිලා තියෙනවා. එතකොට හතර පැත්තෙන් හිරිකඩ ගහනවනේ. හතර පැත්තෙන් හුලම් වදිනවනේ. හුලම් වැහි කියලා කියලා જાතියක් තියෙනවා. හරහට එන වැස්ස අන්නේ හුලම් පාර උඩ වැහලෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒකට හතර පැත්තෙන් ආරසාව දාන්න ඕනේ. හුලම් වැහි එන්නේ කොයි පැත්තෙන්ද? ඒ පැත්තට ආරසාවක් දාගන්න. අන්නේම හුලම් වැහි එන්න පුළුවන් හතර දිශාවක් තියෙනවා. අපි හිතුවොත් සීමදුරු කවුලක් කියලා. සීමදුරු කවුලකට නැග්ගට පස්සේ වහලේ තියෙනවා. නමුත් හුලම් පාර සැර වැඩි නිසා හිරිකට ගහනවා. හුලම් වැහි වහිනවා. හරස්සුලන් නිසා එනකොට හතර දිශාවෙන් අරසාවක් දානවා. ඉතින් ඒක යෝගාවචරය හිතුවොත් එහෙනම් මේක මගේ කර්මයට වෙච්ච දෙයක්. මේ හිරිකඩ හුලං එන්නේ මගේ සීලෙ නැති නිසා. එහෙම නැත්නම් මේ මට විතරයි මේ හිරිකඩ එන්නේ කියලා ඒව තමයි භාවනා නොකරන කට්ටිය හිතාගෙන ඉන්නේ. ඒකල හිතනවා මේ හිත කෙලෙ මේ මිජ්ජට නන්නත්තර වෙන්නේ මගේ දෝෂයක් නිසායි කියලා. එහෙම නැත්නම් ඒ හිත කරදර කරන්නේ කර්ම දෝෂයකට වෙන්න ඇති කියලා. එහෙ නැත්නම් අල්ලපු ගෙදර ගෑණි හුණියම් කරලා වෙන්න ඇති කියලා. දානා ප්‍රදේවල් කල්පනා කරගෙන ඉනවා. ඒ නිසා කියනවා මම භාවනාවට යනවා. හැබැයි මගේ හිතට උලන් වදින්න බෑ. ඒක හෙල්ලෙන්නේ නැතුව තියෙන්න ඕනේ. කෙලින්ම උඩටපත් වෙන පහනක් වගේ තියෙන්න ඕනේ කියලා ඇයි ලොකු කැපකිරීමක් කරලා නැවිල්ලා තියෙන්නේ. ඇයි අද යන්නේ මේ ගෑනු ගෙදර තියෙන ගෙවල් දොර ඔක්කොම අතහැරලා ආවිලා ආරක බාන අතහැරලා මෙතෙන් ආවට පස්සේ මේ හිතට එහෙම නටන්න දෙන්න පුළුවන් හිතු කියන දණ හිටින්න කියලා හිතාන තමයි කට්ටිය එන්නේ. ආනේ මොන හිතුද? අනේ අපි දරුවන්ටත් කියනවා මෙහෙම කරපියව මෙහෙම කරපියව කියලා දැන් භාවනා කරන්න ගියාම පේනවා කටේ තියෙන nari වන්දන් රෙද්ද පල්ලෙන් බහිනෝ කියලා ඉතින් ලැජ්ජ හිතෙනවා අනේ අනුන්ට බයිලා කතා කරුවට මගේ හිතේ තියෙන නොසන්ඩාලකම මගේ හිතේ තියෙන කීවානාහන ගතිය මොනම තාලෙන්වත් විශ්වාස කරන්න බෑනේ. අපි ඒ ඒ විශේෂේස් වල ලොක්කෝ තමයි. අපි අනික් අයටත් බන කියනවා. මෙහෙම කරාපියව මෙහෙම කරාපියව කියලා. අනේ මේ භාවනා කරන්න ගියාට පස්සේ පේනවා ඒ විශේෂයේදී ඒ දෙන්නේ මම දක්ෂෙක් වුණාට මෙතෙන්දි නිකම්ම නිකන් වනමුකේ පාදලා තියෙන වගේ තුවාලේ. වේත් දාන්න ඉස්සලා තුවාලේ පාදුවාට පස්සේ හැම පැත්තෙම රිදෙනවා. ඒක කිසිම කෙනෙක් බාර ගන්න කැමති නැහැ. මුළු භවනා ජීවිතේ 100%ක්ම හිතනවා එහෙම වෙන්න බෑනේ. මම මෙච්චර කැපකිරීමක් කරලා ඉන්න මෙච්චර සීල් අරගෙන ඉවලා මෙහෙම මෙහෙම කරනවා එහෙම මෙහෙම කරනවා මට කොහොමද එහෙම කෙලෙසෙන්නේ කියලා අපි මේ චෝදන ලයිස්සු හදනවා පෙසන් ගන්නවා දඟලනවා. නමුත් සරුවචනංශ මෙහෙම කියනකොට එකක් අදහස් වෙනවා. මේක බුදුරජාණන්සේ අත්දැකලා කියන්නේ මේ අපිට කොනහඬ අපිව පහත් කරන්න නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. ඒ විදිහට එන කරදර කඩලා වෙන් කරලා ගත්තොත් පොදිය පිටින්ම ගන්නවට වැඩිය එකට එකට වෙන වෙන උපක්‍රම යොදන්න පුළුවන්. අපි දන්නවා ඉඩ කූරු මිටියක් පිටින් අරගත්තොත් කඩන්න බෑ. ඉඩ ඉලපතක් ගත්තොත් කඩන්න බෑ. කූර කූර වෙන් කෙරුවොත් සුතුස් කාලා කඩලා දානවා. ඒ වගේ මේ අපේ හිතේ තියෙන ආතුර කරන කරදර જાති හතරක් තියෙනවා. ඒ හතරට අපි වෙන වෙනම යුද පෙරමුණු හතරක් හදලා අපි ඒකට පහර දෙමු. මුළු එකම ගත්තොත් බෙල්ලන්න පෙරලන්න බෑ. බහරිම බරයි. ඒකයි සරුවචාන්ශ අපි වෙනුවෙන් භාවනා කරලා කියනවා චතුසුතානේසු අත්තරූපේන අප්පමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණියෝ. මහන්නේ මේ භාවනාවට ගියාට පස්සේ හතර පොරක් තියෙන උඹට ඇහැ තියාගෙන ඉන්න. ওই පැති වලින් හතුරු එනවා. එතෙන්දී අප්‍රමාදී වෙයි සතුරු ආවට පස්සේ පහර දීලා වැඩක් නැහැ. එන්නකොටම පහර දෙන්න ඕනේ. එතකොට තමන්ගේ මේ සතිචේතසාව නැත්තම් මේ සතිය අරස වෙයි. නැත්තම් සතිය ප ဋ ාණේ වෙයි සතිපට්ඨානේ වෙයි. එහෙම නැත්තම් ලැබෙන ලැබෙන සතිය ලාහට ගෙම්බ එකතු කරනවා වගේ ගෙම්බෙක් අල්ලලා එකතු කරලා අනිත් ගෙම්බ ගන්න හදනකොට මේක පැනලා ගිහලා ඉවරයි. පරණ කතාවක් ඔය ලාහට ගෙම්බ එකතු කරනවා කියන එක දැන් ඉන්න මිනිස්සු ලාහවත් දන්නවද කියලා මට සැකයි. ලා කියන්නේ නිකන් පිඟාන වගේ එකක්. ඒකෙන් හතරක් ගත්තාම ලාස් හතරක් කුරුණියක් කියලා. කුරුණිය හතරක් බුසලක් වෙනවා. ඒක තියෙන අර බීයකට ගහලා අර ගන්න ඕන බෑ බත් පිඟාන වගේ පිරිලා හිටින්නේ ඒකෙන් ගත්තාම ඒක එකක් ලාහයි කියලා කියනවා. ඉතින් ඒ වගේ පිඟානක් වගේ එකට ගෙම්බ එකතු කරන්න ගිහිල්ලා අපි ගෙම්බ අරන් තිනකොට මේ ඊගාව ගෙම්බ ගන්න බannකොට මේක පැනලා ගිහිල්ලා. ලහට ගෙම්බෙකුතු කරනවා වගේ තමයි භාවනාව. හැබැයි ඒක දන්න දෙයක් වෙනවා නම් අපි සාසනික තියෙන දෙයක් බුදුහාමුදුරු කියපු දෙයක්. ඒ නිසා අපි මේ තියාගත්ත ගෙම්බා අරසා කරගන්නේ කොහොමද? අවුලගත්ත ගෙම්බා පණින් නැති වෙන්න අරසා කරගන්නේ කොහොමද? අන්න ඒකට හතර දිශාවකින් අරසා කළ යුතුයි. ඒ අරසා කිරීමේ ක්‍රම බුදුහාමුදුරන්ගේ ක්‍රම නෙවෙයි. ඒකයි මම මේ කියන්නේ. තම තමන්ගේ ක්‍රමවලින්. තමන් පිහිටුවා ගන්නා ලද සතික්ෂණය පිටුවා ගන්නාලද ක්ෂණ මාත්‍රය එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තිය කියලා කියනවා මේකට. වර්තමානයේ සතිය පිටුවට පස්සේ ඊගා චිත්තක්ෂණය මේක පිටපැනලා යන්න දෙන්නේ නැතුව උපයා ගන්නාලද සතිය ස්ථාපිත කරන්න ඕන. ස්ථාපිත කෙරුවේ නැත්නම් ක්ෂණ සම්පත්තිය මේ මොහොතේ ක්ෂණ සම්පත්තිය ඊගා චිත්තක්ෂණයට යන්නේ නැහැ. මොකද අපේ හිත ඒ තරම්ම චපලයි. මේ මේ තිබ්බත් ඊගා සැරේ බannකොට නැහැ. ඒක අපේ දෝෂයක් නෙමෙයි සංසාරේ පුරාවට කාම ගුණයන් વિશે හැසිරිච්ච හිත පිස්සු ඇඳිච්ච වඳුරෙක් වගේ ඒක අනික් අතට පණින්නේ අත්ත දිහා බලලා ගණන් කරලා නෙවෙයි. බැලුවත් බලනකොට පැනලා ඉවරයි. ඒ විශ්වාස කරන්න බෑ කොහේයි කියන්න බෑ. එහෙම නැත්තම් කැලේ කුළු වෙලා හිටපු කුළු මිහරගෙක් ගෙනල්ලා ගම්මැද්ද වැඳගත්තට පස්සේ ඒකයි පුදුමාකාර කුළු ගතිය වැඩිවීමක් වෙනවා. කැලේ ඉනකොට කුළු මේ මා කරදරයක් නෑ. එතන වතුරේ ඉන්න මාළුවාගේ තියෙන ලාලිත්‍ය ගොඩ දැම්මට පස්සේ නෑ. එකක් ගැහෙනවා කියන්නේ පුදුමාකාර ගැහිල්ලක් ගැහෙනවා. එසේ පිස්සු වෙච්ච වඳුරටත් කිසිම චාරයක් නෑ. ඒ වගේ අපේ හිත ගිනලා සීලයේ තිබ්බ ගමන් ආය මොකුත් නෑ ලාහට ගෙම්බ ගත්තා වගේ තමයි. සැලෙන්න පටන් ගන්නවා. ඔය දුස්සීලව ඉන්න තාකල් හිත හරීම සතුටින් ඉන්නේ. අපි මේ වෙලාව ගිහලා කානිවල් එකේ හිටියානම් එහෙම නැත්නම් චිත්‍රපටියක් බල බල හිටියානම් පැයක් දෙකක් වාඩි වෙනවා කියන එක එච්චර ගාලල්ල. දාන් දාන් අතක් ඇද්දනම් පැය ගණන් වාඩි වෙලා ඉන්න පුළුවන්. භාවනා කරන්න යන හරියට වලිගේ උඩ වාඩි වෙලා වගේ රිදෙන්න පටන් ගන්නවා. විනාඩි දෙක යනකොට පුදුමාකාර චෝදනා එන්න පටන් ගන්නවා. අන්නේ විදිහට මේ උපයා ගන්නා ලද සති මාත්‍රය ඊගාව චිත්තක්ෂණයට ගෙන යෑමේදී ඒකට එන්න තියෙන අතුරු ආන්තර දැනගෙන ඒකට අත්තරූපේන අප්පමාදේන සතිචේතසා ආරක්ෂෝ කරණියෝ අප්‍රමාදීව මෙයා එනකොටම ඒකට රුකුළු ලෑවේ නැත්තම් ආරසා කෙරුවේ නැත්තම් කිසිම අනුකම්පාවක් ඒ බුරුමේ පන්දිස්වාංශي කියනවා අපි කඩු සටනකට ගිහිල්ලා හතුරෙක් එක්ක කඩු හටම් කරනකොට අපිට හතුරගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න බෑ. එනකොටම පලිය අතේ තියෙන්න ඕනේ. එන කඩු පහරට එහෙම පලිය බලලා අරසා කරලා හතුරගේ මර්මස්ථානයකට කඩු කඩු පහර දෙන්න ඕනේ. ඌ ඉස්සරුණොත් මං ඉවරයි. මං ඉස්සරුණොත් ඌ ඉවරයි. ඔය කෙලෙස් සහිත සටනේදී කවදාකවත් කෙලෙස් වලින් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන ඒ තරම තකතිරු වෙන්න එපා. ඒ තරම් මෝඩ වෙන්න එපා. කෙලෙස් අපිට කිසිම අනුකම්පාවක් දක්වන්නේ. ඒ නිසා එනකොටම ඒකට අරසා කරන්න ඕනේ පලියක් තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ සටනක් අපි gedara dure ඉඳදී අපිට නෑ. අපිට තියෙන ආර්ථික ප්‍රශ්න තියෙනවා. සමාජික ප්‍රශ්න තියෙනවා. දේශපාලන ප්‍රශ්න තියෙනවා. ඒවට ආර්ථික ප්‍රශ්න තියෙනවා නම් බැංකුවට ගිහලා මැනේජර් එක්ක කතා කරපුවාම මිනිහා උත්තරයක් දෙයි. දේශපාලන ප්‍රශ්න තියෙනවා නම් දේශපාලන ළඟට ගිහලා බුලත් තක් බුලත් තක් ගිහලා දී නැත්නම් ඔය සැරවීම් බෝතලයක් ගිහලා දුන්නට පස්සේ මිනිහා වැඩේ කරලා දෙයි. සමාජික ප්‍රශ්නයක් ආනංගව සමාජ විද්‍යාඥයෙක් ගාඩ ගිහලා කියලා දෙන්න වෙයි. හැබැයි උන්දලත් කරන්නේ කඩප්පුලිනෝ කැමනා දහවතුරා පට්ටබඳුරු වැඩක්. හැබැයි උනාට පිට ගිහිල්ලා හම්බ වෙන ටයිකෝඩ් දාගත්ත මහත්ෙක් ඉන්නවා බැංකුවේ ඉන්නවා නීතිඥයෙක් ඉන්නවා සමාජ විද්‍යාඥයෙක් ඉන්නවා දේශපාලනඥයෙක් ඉන්නවා උන්දලා ගාවට යන්න පුළුවන් මේ ප්‍රශ්නේ කාගේ ළඟටද යන්නේ ඇති කරගත්ත සතිචිත්තක්ෂණය ඊගාව චිත්තක්ෂණයට ගෙනියන්න බුදුහාමුදුරන්ටත් උදව් කරන්න බෑ ඒකයි කියන්නේ අත්ත රූපේන අපමාදේන සතිචේතස ආරක්කෝ කරණියෝ උඹම ලැහැත්ති කරගෙන ඵලයන් ක්‍රමයක් අනිකුත් සියලුම ශාස්ත්‍රුන් වහන්සේලා කියලා තියෙනවා ගැලවුම් කාර්යෝ කියලා. මම ওই ප්‍රශ්නේ ඔබ ගලවලා දාන්න. බුදුහාම කිව්වා මට ගලවන්න බෑ. අත්ත රූපේන අප්පමාදේන සතිචේතසා. අත්ත රූපේ තමයි ගැළපෙන ක්‍රමයකින් උත්සාහ කරලා බලලා මේක නිවාරණය කරගන්න. නැත්නම් වාරණය කරගන්න. රුකුළු ලාන්න. ඒ මොකද්ද කරන්නේ මෙති වෙනට උපයා ගන්නාලද සතිචිත්තක්ෂණය වැටෙන්න දෙන්නේ නැතුව. නැගිට්ටවා ගන්නාලද සතිචිත්තක්ෂණය වැටෙන්න දෙන්නේ නැතුව. ඉතින් එතකොට ප්‍රශ්නයක් එනවා සතිය කියන එක අපි මේ වැඩමුළුවේදී ඉගෙන ගන්න එකක්ද? එහෙම නැත්නම් අපිට ආවේනික ජම්ම ලක්ෂණයක්ද කියලා. උගදෙනෙක් හිතනවා මේ වැඩමුළුවේදී අපිට සතිය කියලා දෙයි. අපිට හම්බ වෙයි ගෙදර කෙනෙකුට මේ අයිස්ක්‍රීම් එකක් වගේ චොක්ලට් එකක් වගේ පකඩ ගෑල්ලක් වගේ නැත්නම් කොකිස් එකක් වගේ එකක් හම්බ වෙයි ගෙදර ගියාම අරසා කරන්න පුළුවන් වෙයි කියලා. මේ සතිය කියන එක මොකක් හරි කෑල්ලක් කියලා හිතන්නේ. ඉතින් හැමදාම අහන මොකද්ද සංස සතිය කියන්නේ කියලා. දන්න ක්‍රමෙන් කියනවා. මේ සතිය හැම කෙනෙක්ම උපදිනකොට උපදින දෙයක්. කිසිම කෙනෙකුට පිටින් දෙන්න ඕන කමක් නැහැ. ඒක මේ බෞද්ධයන් විතරක් හම්බෙන එකකුත් නෙවෙයි. පැවිදි වෙච්ච ඉන්න පැවිදි වෙන්නේ ආයෙත් හම්බෙන විතරක්කුත් නෙවෙයි. මේ ජීවිතේ නියඳගෙන පස්චිම භවිකයට විතරක් තියෙන එකකුත් දෙය. හැම මිනිස්සෙකුටම උප්පත්තියත් එක්කම සතිය කියන එකක් ලැබෙනවා. ඒ මිනිස්සයා අවුරුදු ගණන් සමහරලාට ජීවත් වෙනවා. කල්ප ගණන් සංසාරේ ඉන්නවා. Tamange හිතේ සතිය තියෙන බව දන්නේ නැහැ. අන්නේ මනුස්සයර කියනවා අන්ධ පෘ탁ජනයයි කියලා. මගේ හිතේ දැනටම සතිය තියෙනවා. හැබැයි දන්නේ එයාට කියනවා අන්ධ පෘ탁ජනයයි කියලා. ඉතින් අන්ධ පෘ탁ජනයට හරියට මණික් ගලේ পায় හැපුණට කණෙක් ඇහිඳලා ගනීද කියලා කතාවක් තියෙනවා. හැරමිටියෙන් බලබල පාරේ යනකොට පය ගලක පය වදිනවා. ඉතින් සැරට වදිනවා. ඒ වන්සර ගලට බැනලා යනවා මිසක්කා මේ පය වැදිනේ මණිකෙක් කියලා දන්නේ නැහැ. ඒ මොකද අන්ධකාරයි. ඇස් දෙක අන්ධයි. ඒ වගේ අපේ මුළු ජීවිතේ පුරාවට සතිය තියෙනවා. දන්නේ දන්නේ නැති නිසා අපි සතිය ලබා ගන්න දඹදිව යනවා. එතෙන් සතිය ලබා ගන්න මෛත්‍රී බුදුහාමරේකන් එනවා. එතෙන් සතිය ලබා ගන්න එහෙ දුවපන් මෙහෙ දුවපන් එහාට ඵලයන් චූන් චෑන් මෙහාට ඵලයන් චූන් චෑන් කියලා හැමතැනම ඇවිදිනවා. ඒකට උපමාවක් කියනවා යුද සෙබලෙකුට පදක්කමක් හම්බ වෙලා එයා ලොකු නිලයක් දානවා. ඉතින් පදක්කම තමයි නලල් පටයක්. ඒකේ ගහලා තියෙනවා මේ රජ්ජු රෝණ වෙලා කම්බෙන්න යන්න පුළුවන් කියලා. ඉතින් රජ්ජුට වහාම කැඳවීමක් කරනවා මේ මේ සෙබලට වහම වරින් කියලා. ඉතින් එයා ඇඳුම් ඇඳ ගන්නවා. යුද ඇඳුම් අඳිනකොට නලල් පටියේ නැහැ. ඉතින් ගෑණිටත් බයි. දරුවන්ටත් බයිනවා. කොයි යෝධියේ මේ හර්දිසියේ යන්න තිනවා මේ නලල් පටිය හොරට දීපන් කියලා. ඉතින් අර මනුස්සයා කියනවා අයියෝ මේ මහල් ටිකක් ගන්න ඔයා තියෙන තැන තියෙන ළමයි අදින්නේ නැහැ. ඔයාගේ තැන ඇති බලන්නකෝ කියලා. අර මිනිහට තද වෙනවා. ඉදිරි මිනිහට තද වෙනවා. බේරෙන්න බැරි තැන ගෑණිය වෙලා බලනකොට ගෑණිට hina යනවා. දැන් මේ මිනිහට කේන්ති යනවනේ. කණ්ණාඩියක් ගෙනලා මූණට අල් බලන නලල් පටියේ නලලේ දාගෙනයි කෑ ගහන්නේ. ඉතින් කොහේ හම්බුවත් අහුවෙනෝයි. Taman ගිහිල්ලා මොකේක බැලුවත් හම්බ වෙන්නේ නැහැ. මොකද කණ්ණාඩියකින් බැලුවා නම් පේනවා මේ නලලේ දාගත් එක තමයි හොයන්නේ. gedara ගෑණිට හිතෙනවා අනේ යුද පෙපුණුනේ ලොක්ෙක් වුණාට මොනතරම් මැට්ටෙක්ද කියලා. මේ සතියත් නලලේ දාගෙන අපි හැම තැනම හොයනවා. දඹදිව යනවා, දානි දෙනවා, සිල් රකින්නවා, ධාතු වන්දනාව යනවා, චෛත්‍ය පළඳනවා, নানা ප්‍රදේවල් කරනවා. මේක මේ නලලේ දාගත්ත තියෙන දෙයක් කියලා කිව්වොත් කියන එහෙම වෙන්න බෑනේ ස්වාමීන් වහන්සේ අපි මේ පන්සිල්පත වත්‍ර කළ නැහැ. අපි මේ බැනුම් අහන වැඩේ කරන්නේ. අපි ළඟත් එහෙම සතිය තියෙන්න පුළුවන් ද කියලා තමන්ගේ தત્ත්වේ පහත් කරගන්න ඒ කෙනාට තමයි පෘථග්ජනය කියලා කියන්නේ. පෘථක් පෘථක්. හැම වෙලාවෙම කියනවා මට නම් ඕක වෙන්න බෑ. කියනවා තමයි මට නම් වෙන්න බෑ. කොහොමද එන්නේ මේ අපි මේ මේ මේ වැඩ කඩප්පුලිකම් කරලා තියෙනවා. 10 වැඩ කරලා තියෙන. ඒ නිසා අපි ළඟ තියෙන්න බෑයි. ඉතින් මේ එක දවසක මට කිව්වා මේ වැලිකඩ හිර ගෙදරට යන්නේ කියලා මේ භාවනාවක අන්තිම දවසට. අපේ ආමුරු කෙනෙක් කෙරුවේ අන්තිම දවසේ මං ගියා. මං ගියාට පස්සේ ඉතින් මම දැන් ලොක්කනේ. ඊයාමර භාවනා කරද්දී මං ඇලි මුගටියා වගේ ගිහිල්ලා ඉතින් ලොක්කෝ ආතනේ වාඩිලා ඉතින් කොහමද ආරිත්‍යම ඇවිල්ලා කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ එන්නේ ඔබ වහන්සේටම ඇවිල්ලා සතියක් මේ දවසක් කරන්න බෑද. ඊට පස්සේ අපි දවසක් කරන්න ආයෙ ගියා. ගිහිල්ලා කරලා දැන් තක්මන් කරනවා පරියංක කරනවා කරලා එකට මේ ධර්ම සාකච්ඡාවක් තිබ්බා. 118 දෙනෙක් හිටියා. ඔක්කොම මිනි මරපු කට්ටිය ඔක්කොම මරණ දඬුවම් නියම වෙච්ච කට්ටිය. හරීම ලස්සනයි ඕගොල්ලන්ගේ වැඩි මූණවල වගේ නිකන් පුලුටු ගතියක් නෑ පුදුම සතුටින් හිටියේ. දැන් මට පේනවා මූණු ටික ඔක්කොම පුලුටු වෙලා තියෙන කියලා. ඒ මිනිසුන්ගේ එහෙම කන්නේ. මේ මේ මැරෙන්න ඉන්නේ. ඉතින් ධර්ම සාකච්ඡා කරනකොට ප්‍රශ්න හතරක් ඇහුවා සක්මන ගැන. සක්මන ගැනම නෙවෙයි. කවම කවදාකවත් හිරගෙදරකදී අහන ප්‍රශ්න නෙවෙයි. ඉතාමත්ම ප්‍රබුද්ධයි. ඒත් මම ළඟ ප්‍රේමතිලක ඉඳලා කිව්වා බලන්න ස්වාමීන් වහන්සේ මේ අහන ප්‍රශ්න ඒකෙන් මේ හිතා ගන්න පුළුවන් මේ කොච්චර තේරිලාද. ඒකට පස්වෙනි ප්‍රකාශය කෙරුවේ කෙට්ටු හිරකාරයෙක් යාගව ස්වාමීන් මට මේක නොකියම බෑව වහන්සේට මට ඒක කියන්න ඕනේ. කමක් නැහැ කිව්වා. එතකොට මම කිව්වා ඔබ වහන්සේලා ඇවිල්ලා මහා ලෝකෝට ආසනයක් උඩ වාඩි වෙලා වටාත්තක් අරගෙන භාවනා කරපළ භාවනා කරපළ කියනවා. එහෙම කිව්වට ස්වාමීන් වහන්සේ අපි මේ මිනිවර්බ කට්ටියනේ. අපිට මේ මරණ චෝදන ඇවිල්ලා නේ තියෙන්නේ. ඔබ වහන්සේ හිතනවා දැත් දෙක වහගත්තම අපිට සාන්ත දාන්ත තීන්ත කුඩෝ වගේ හිත තැම්පත් වෙයි කියලා. මොන්න පිස්සුද ස්වාමිනතර සේරම කරපුවා. ඉස්සරහට මිනිමරුන් කණ්ඩ වෙනවා පුපුරනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කියනවලු කමන්නේ භාවනා කරන්න. ඉතින් කරන්න බෑනේ. කොහොම කරන්නේ? මේ මරණ දඬේ නියම වෙච්ච නැතික ඔයගොල්ලන්ටවත් බෑ. මිනිමරුන් නැති ඔයගොල්ලන්ට බෑ. ඔයගොල්ලන්ට নানা ප්‍රකාර මේ කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ හූරගෙන යන්නේ. හැබැයි උනාට සාංශ වෙන එකක් කියන්නේ කතා කරන්නේ. මං අද සාංශ සක්මන් කරා. වම් කකුල කකුල් දෙකෙන් හිටගෙන ඉනකොට මං හොඳටම දන්නවා කකුල් දෙකේ හිටගෙන ඉන්නවා කියලා. මට හොඳටම විශ්වාසයි දැන් සතිය තියෙනවා කියලා. හිටගෙන ඉන්න බව දන්නවා. මම දකුණු කකුල උස්සනකොට ස්වාමීන් වහන්සේ වම් කකුලට බර වැඩි වුණා. මං දන්නවා. මං දන්නවා හිටගෙන නෙවෙයි. හිටගෙන ඉඳලා දකුණු කකුල ඉස්සු බව දන්නවා. ඊට පස්සේ දකුණු කකුල බිම තියලා වම් කකුල උස්සනකොට දකුණු කකුලට බර ගියා. මම දන්නවා සති ධාරාව පවතිනයි කියලා. ඊට පස්සේ ආයේ වම් කකුලට ගියා. පීවර හතරයි ගියේ ස්වාමීන් මට ඇඬුම් ගියා. මේ වගේ මිනිමරු වෙච්ච මටත් මේ වගේ මට චෝදනා කරගන්න මටත් සතිය පිහිටවන්න පුළුවන් කියලා. මට ඒ වෙලාවෙ ඉඳලා හිතුණ ඔබ වහන්සේට කියන්න ඕනේ කියලා. අපි මේ මෙතෙක් කල් කරපු භාවනාවේදී අපි අපිට සාප කරගත්ත එක විතරයි කරේ. සක්මන් කරනකොට වමෙන් දකුණට දකුණින් වමට මේ ආරක්ෂාව අප්‍රමාදේන සතිචේතසා ආරක්ෂා කරණියෝ කියනකොට මට හැකි කියන සංඥාව මට කළ හැකි මේ gedirin හම්බෙච්ච ගන්න මේ තමයි ළඟ තියෙන එකම බෑ බෑ කියන්න පටන් ගත්තොත් බෑ ඒ නිසා ඒක වැටෙන්න හේතු වෙන මොන කරුණ ආවත් මේක නැගිට්ටුවා ගත්තට පස්සේ අපි කිව්වොත් මේ මේ පොළොව දිගේ සතේ කාසියක් පෙරලලා අරනවා කියලා හිතන්න පෙටලින් නැතුව සතිය කාසිය ඇදිලා යන්න පුළුවන් කියන එක හැම වෙලාවෙම හිතෙන්නේ නැහැ. නමුත් හිතින්ද ඉඩ තියෙනවානේ. පෙරලුවොත් මේ සමතලියක යන්න පුළුවන්. හැබැයි ඉතින් බකල් ගහලා වැටෙනවා. ඉතින් අපි මේක උත්සාහ කරුවේ නැත්නම් අපි හිතන්නේ කොහොමද සතිය කාසියක් කොහොමද එහෙම යන්නේ? ඒක පෙරලෙන්න ඕනේ කියලා. නෑ. පෙරලෙන්නේ නැති ක්‍රමයක් තියෙනවා. ආන්නේ විදිහට මේ සති ධාරාව සති චිත්තක්ෂණයකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා ඍජු කරගත්තට පස්සේ ඒක ඊගාව චිත්තක්ෂණේ වැටෙන්නේ නැති වැටෙන්නේ නැතුව ගත්ත ඒ එකලස එක චිත්තක්ෂණය මේකේ මහා ලොකු දිග කතාවක් නැහැ. එක චිත්තක්ෂණයක් වැටෙන්නේ නැතුව පවතින බුදු දහම්සේ සඳහන් කරලා තියෙනවා. කරුණු හතරක් නිසා මේක එහාට මෙහාට වැටෙනවා. වැටෙන්නේ නැති වෙන්න නම් මා රජනීයේසු ධම්මේසු රජ්‍යතිති මේ සතියේ හිත පවත්වන වෙනුවට රූප බලන්න තියෙන ආසාවෙන් සද්ද ආහන්න තියෙන ආසාවෙන් ගඳක් රසක් පහසක් විඳින තියෙන ආසාවෙන් එහෙම නැත්නම් හිතන්න තියෙන ආසාවෙන් එහෙම නැත්නම් කිනෙවට ආස කරන දේවල් කියලා. මේ සතිය ආස කරන එකක් නෙවෙයි. එහෙම ඉන්නකොට පරණ දකපු රූපයක් පේනවා. එහෙම ඉන්නකොට කොහෙන් අදින සද්දයක් ඇහෙනවා. එහෙම ඉන්නකොට මේ කකුලේ වේදනාවක් හරි මොනවා හරි එනවා. එතකොට අපේ හිත අර සතිය මතක් කරලා අර රූප බලන තියෙන ආසාවට අභිනන්දණයට යනවා. මේ සතිය වර්තමාන මොහොත හුස්ම ටික අනබිනන්දනීයයි. ඒ වෙනුවට පේන රූපේ අබිනන්දනීයයි. ඒකට අපේ හිත අර අනබිනන්දනීය දේ රස නැති දේ අල්ලගෙන නිතාන් අතහැරලා ඒ රජනීය ධර්මයේසු රංජනීය කරනවා කියන්නේ ජන රංජන කියලා කියනවා මන නන්දන කියලා කියනවා ඇහැ පිනවන රංජනීය කරන දෙයකට ඇදලා ගියාම ඇදලා යන්න මොන පේනකොටම හරියට තපස්සක් ගෙන ඉන්න බල්ලෙක් ඉස්සරහා මීයක් ගියොත් මොකද වෙන්නේ? තපස්කම හිටියේද? නවගුණ වල පැත්තකට දාලා අරූප අයින්නවා මීයට. බලල් තපස් කියලා කියනවා ඒකට. ඒ වගේ අපේ හිතට අරමුණකට හිත දාලා ඉඳගෙන ඉන්න බව දාන්න. ආස්වාසි බව දාන්න. නැත්තම් පිම්බි මැකිලිම දාන්න. දන්නේ ඉන්න වෙලාවෙ උන රූපයක් පේනවා. ඇහැට හරි සක්මන් කරනවා නම් ඇත්තටම පේනවා. පේනකොටම හිත අතෙන් යන හැටි. මී බල්ලෙක් ඉස්සරහින් පැනින්ද ගිය ගමන් බල්ලට මොකද වෙන්නේ කියලා වගේ. ඒ රජනීය දෙයකට තමයි හිත පණින්නේ. මේ භාවනා අරමුණට වඩා ප්‍රීප ස්වරූපයකට හිත පයින්නවා. ඒ නිසා මේ රජනීය ධර්මයන්ගේ රජනීයේසු ධම්මේසු මා රජ්‍යතිති. අනේ මගේ හිත මේ වගේ බුද්ධෝත්පාද කාලයක් හම්බ වෙච්ච වෙලාවේ මේ වගේ manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබිච්ච වෙලාවේ මේ වගේ ක්ෂණ සම්පatti ලැබිච්ච වෙලාවේ හතිය පිහිටුපු වෙලාවේ අනේ මේට වැඩිය රසවත් දේවල් හොයාගෙන ගිහිල්ලා මේ උපයා ගන්නා ලද සමතුලිත භාවයේ නහමක් කැඩේවා එහෙම වෙනකොට මේට වැඩිය රංජනීය දෙයකට තමයි මගේ හිත කැඩෙන්නේ. ඒ මගේ හිත කඩප්පුලි නොකෑමනා දහබදුරයි පට්ටපඳුරුයි. අර කෙනකොට බැදුරටත් නොකිය පැල්ලෑම. අන්න ඕක දැනගෙන අපි මේ අනවශ්‍ය රංජනයක් නැත්නම් රස විඳීමක් එහෙම නැත්නම් හිතට රූප මනනන්දනීය රූපයක් කර්ණ රසායන සංගීතයක් එහෙම නැත්නම් දිවට රසමසවුලක් මොනවා හරි හම්බෙච්ච ගමන් අර සත්‍ය කඩාන එකට ඇදලා යන ගතිය පුද්ගල දෝෂයක් නෙවෙයි ඒක තමයි ස්වභාවය. ඉතින් ඒක නිසා අපි හිතන්න ඕනේ භාවනා කරනකොට ඒවා පෙනෙයි ගියාටත් කමක් නැහැ. හිත පිට යනවා කමක් නැහැ. පුළුවන් දේ පිට ගියේ හිත ආයෙ ගෙනල්ලා අර රංජනීය කරන්න බැරි, අභිනන්දනය කරන්න බැරි අරමුණට ගෙනත් දාගන්න. අර ආස කරන දෙයක ඉන්න ගමන් කමක් නැහැ. ඒ ඇදිලා ගියමට ආයෙත් ගෙනල්ලිවලා ඒ මනනන්දන නැති රංජනීය කරන්න බැරි, අභිනන්දනය කරන්න බැරි වුණත් කමක් නැහැ. අරමුණේ ගිනත් යන්න පුළුවන් නම් ඒක මේ ලකුණු දෙකක් හම්බෙන වැඩක්. එකක් තමයි හිතේ තියෙන ගතියට ඒක පිට යනවා. ඒක මිටි තනින් වතුර බැස යේ. පහත් තනින් තමයි හිත පැනලා යන්නේ. කෙලෙස් වැඩි තැන තමයි යන්නේ. ප්‍රශ්නයක් නැහැ. තරහ වෙන්න එපා. ඒ තරම් කෙලසිච්ච හිත ආපහු ගෙනල්ලා මට අරමුණේ තියන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒකට එකයි කියන්නේ ඒකට ලෑස්තිලාගේ කෙනාට පුළුවන්. එහෙම කොහොමද දෙන්නේ? මගේ හිත පිට යන්නේ මොකටද කියලා මේකට හිත නරක කරගත්තොත් පශ්චාත්තාප වෙනකොට කවදාකවත් ආය අරමුණේ ගිනත් තියා ගන්න පුළුවන් කමක් නැහැ. කොහොම හරි හිතනද අපි මේ දවස් 3-4 තටමල තටමල තටමල තටමල කොහොම හරි කරලා මේ හිත පිට යන්නේ කමන්නේ මං ආයි පිට ගියේ හිත ආපහු අරමුණේ ගිනත් තියන්න පුරුදු උණයි කියලා. අපි නිකන් උපකල්පනයක් කරමු. දැන් මේක අපිට කියලා දෙන්න ඕන නම් දරුවෙකුට කොහොමද කියලා දෙන්නේ? කොකට කොහේ හරි දැකලා තියෙනවද ওই පාඩම ගන්න විශ්වවිද්‍යාලයක්? කොහේ හරි දැකලා තියෙනවද ওই පාඩම උගන්න විෂයක්? කොහේ හරි දැකලා තියෙනවද ওই පාඩම ගැන උගන්න පොතක්? කොහේ හරි දැකලා තියෙනවද ওই පාඩම උගන්න ගුරුවරයෙක්? බුදුහාමුදුරුවෝ ඇර. අපිට තියෙන පිටි ගියා නම් පිට ගීරයකට වෙච්ච එකත් එක ගන්න රණ්ඩු කරපන් ගහපන් මනපන් ඔළුවට කොටපන් පාලි සංස්කෘතත් කියපන්. එහෙම කොහොමද මගේ හිත තියන්නේ පිට යන්නේ. ඉතින් හොස්සලගේ මැස යන්න බැරි කතාවල් තමයි තියෙන්නේ. ඒ වෙනුවට ඒ හැටි, ඒ කඩප්පුලි හිතේ හැටි මං ආපහු ගෙනල්ලා රජනීය නැති වුණත් මම මගේ අරමුණේ හිත ගෙනත් තියෙනවා. අභිනන්දනේ නැති වුණත් අරමුණේ ගෙනල්ලා හිතෙන මොකටද මේ භාවනා අනුග්‍රහය පිණිස. සමත අනුග්‍රහය පිණිස. ඉතින් මේ ඉන්න කට්ටිය උත්සාහයක් කරගත්තයි කියලා හිතන්නකෝ. හිත පිට ගියා කමක් නැහැ. ආපහු ගෙනල්ලා අරමුණේ තියෙනවා. ආපහු අරමුණේ ගෙනල්ලා තියන්න මෙලෝ බාධාවක් ලෝකේ කොහෙවත් නැහැ. අපි සක්මන් කර කර ඉන්නවා. සක්මන් කරනකොට ඕන්න රිලෙවෙ පයින්නවා අපි ළඟ. ඉතින් රිලෙව නෙවෙයි මගේ හිතත් පනිනවනේ. දැනපු ගමන් ඔය රිලවටනේ යන්නේ එක්ක ඌට තරහ එනවා. එහෙම නැත්නම් රිලව දකින්න හම්බුන කියලා සතුටක් ඇති වෙනවා. ඒකට දන්නවා මේ අරමුණේට වැඩිය මේ රිලව බොහොම රසයි. ඒක බොහොම හිතදෙන සුළුයි. දැන් ගිහිල්ලත් ඉවරයි. නමුත් අපි දන්නවනම් මේ සුදු ඇඳගෙන මේ අටසිල් සමාගලා නිස්සන්වන්නේ ආවේ රිලව් බලණ්ඩයි. මම මේ සක්මනට බැස්සේ අතු ගාලා මේ රිලව් බලණ්ඩයි. මේ කොහෙද ආපු රිලෙවකට මේ කඩන්න පුළුවන් නම් ඇයි යකෝ මම මිනිස්සෙක්නේ මට බැරිද කැඩිච්ච හිත ආපහු ගෙනත් තියන්න සක්මනේ. එච්චරයි. ඌ රිලවා. ඌට පුළුවන් මගේ හිත කඩන්න. රිලවෙන්නේ රිලවියකට උනත් පුළුවන්. රිලා පැටියකට උනත් පුළුවන්. දැන් මට තියෙනවා ඊට වැඩිය මනසක් කියලා එකක්. දැන් බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා. චතුසු තානීසු අත්ත රූපේන අප්පමාදෝ අප්පමාදේන සති චේතසා ආරකෝ කරණියෝ මේක මේ විදිහට කඩන්න පුළුවන් ඕනෙකට පුළුවන් කඩන්න. හැබැයි ඔක්කොට වැඩි මානසික ශක්තියක් තියෙන උඹට ඔබට පුළුවන් ඔය කැඩිච්ච හිත ආපහු ගිනත් යන්න හැබැයි එකක් චෝදනා නොකර පශ්චාත්තාප නොවි සිත සලා ගන්න නැතුව කවදා හරි ගිහිල්ලා බලන්න ආපහු හිත ගන්න පිට ගියේ හිත කිසිම බාධාවක් ලෝකේ ඇත්තෙම නෑ ඕන වෙලාවක අය පයට හිත ගන්න. අර හිරකාරයා වුණත් පියවර හතරෙන් පස්සේ හිත පිට ගියාට පස්සේ දැන් මේක වාර්තා කරන්න ඕනේ කියන කලකම්මැල්ලයක් නැතුව ඊට පස්සේ පිට ගියේ හිත ආය ඕන ගන්න කැ බැලුවනම් ගන්න පුළුවන්. මෙන්න මේ හැකියාව අපේ ජීවිතේ කවදාකවත් අත්දකලා නැහැ. අපි අර හිපිට කියන්නේ කිවිණියට අම්මා හෝ නැතුව කුණු අරපෙන් බයින්න පටන් ගන්නවා මිසක්කා. ආපහු අරමුණට ගන්න පුළුවන් බව. රජනීය නැති අරමුණට, අනබිරත නැති අරමුණට ගන්න පුළුවන් ගතිය. ඉතින් අපි රිලවට වැඩිය ලොකුයි. මේ බාධා කරන බාධා සියල්ලටම වැඩිය මේ සූදානම් වෙන මනස ශක්තිමත් දෙකක් තුනක් බලනකොට කරලා බලනකොට තේරෙනවා ලෑස්ති වෙලා ගියොත් දිනුම් නැත්තම් පරාදයි. මොකටද ලෑස්තිලා යන්නේ? බාධා නැති වෙලාවක් ඇත්තේ නැහැ. ආදරයට කොයිදෝ බාධා නැත්තේ. ඒක ගිනි කූරයි මුළු නිවසේම තිබුණේ. ඒකෙන් කුප්පිලා හම්පුව දැල්වා ඔබට ලියන්නට ඉඳගත්ත ඕම් බලාපංකෝ උලඟක් ඇවිල්ලා මේක පහන නෙවිලා ගියා. දැන් අර ලියුමවත් ලියා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වාගේ මේ භාවනා කරන්න ගිය ගමන් මේක කඩලා දාන්න. කඩලා දාන එක හරි අප්‍රමාදීව මේ ඇති කරලා තිබුණ කලින් තිබුණ චිත්තක්ෂණේ සති චිත්තක්ෂණය ආපහු ගෙනල්ලා තියන්න මට බැරිද උත්සාහ කරලා බැලුවොත් මම මේ කියන්න හදන්නේ කිසිම කෙනෙක් නෑ ඒක බෑ කියන වික වළක්වන්න එකක් නෑ වළක්වන්න දෙයක් නෑ උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි අපි දකින්න කියලා හිතුවක්කාර දරුවේ කඩප්පුලිම තමයි නොහොබිනා වැඩමයි කරන්නේ එළියට බහින්නෙම අවේලාවි ඒ කියුට කියලා තිබ්බොත් තෝ ඊට පස්සේ ආව කකුල් දෙක කටනවා තෝගේ මේ වෙලාවට ආවොත් අර මේ කියන්නේ නැතු උට කියන්න ඕනේ. උඹ හිතුවක්කාරය කමන්නේ. උඹ කොයි වෙලාවෙ ආවත් මම උඹට දොර ඇරලා දෙනවයි කියලා කිව්වොත් එහෙම අම්මා හරි තාත්තා හරි. උඹ යනවා තමයි ඒක උඹේ හැටි. උඹ එනකොට මේක උඹේ ගෙදරනේ. උඹට ඕන වෙලාවක දොර ඇරලා තියෙනවා. මට සින්දුවක් තියෙන කෑලි මතක නැහැ මේ ඇවිදලා වැඩි වෙලා මගේ ඔළුව නරක් කරලා තියෙන්නේ. මේ පියාණනේ ඔබ ඔබේ පැලේ නැත දොරගුළු නිවැගුණේ. නෑදෑයින් සියලු දෙනාම ආව එළවුණු වෙලාවක මම ආපහු එනකොට උඹ දොර වහලා තිබ්බේ නෑ තාත්තා. උඹ මට ඕනේ ලාවක එන්නේ කියලා තිබ්බා. ඒ නිසා මං ගෙදර එනවා. උකට කියලා තිබ්බනම් තෝ කඩපුලිය ගිලා කකුල් දෙක කඩනවා එන්න එපයි කියලා. ඒක තව ගෙදරකට යනවා. ඒ නිසා මේ දොරේ දොර වහලා තියන්න එපා. මොන නන්තත් නන්නත්තර ගිහිල්ලා ආවත් එයාට කියන්නේ උඹේ මූල කර්මස්ථානේ තියෙනවා. මූල කර්මස්ථානේ කියලා මොකක්ද තියෙන්නේ? හුස්මනේ. හුස්ම කවදාවත් අපි අතහැරලා යනවද කියලා බලන්න. යන්නේ නැහැ. බුදුහාමුදුරු දීලා තියෙන ඒක අපිට. අපේ කය මොන ඉරියව්වේ හිටියත් කියන්නේ රස්ති අදුක හොට පස්සේ කයට වරින් හුස්මට වරින්. ඒකෙච්ච රස නැහැ. ඒක වෙනම කතාවක්. ඒක රජනීය නැහැ. ඒක අභිනන්දනය කරන්න බෑ. නමුත් මේ කයට ගෙනත් යන්න පුළුවන් නම් ඒ රංජනය කරන අභිනන්දනය කරන අරමුණ ඉබේම අයින් වෙලා නැවත නැවතත් හිත gedere එන ගතිය එන්න පටන් අරගත්තා. ඊපස්සේ කියනවා සතුප්පාද කියලා වචන බුදුහාම උපදිනවා. නැති වෙච්ච සතිය ආයෙ උපාද කරලා පෙන්නනවා. තිබිච්ච සතිය කැඩලා ගියා. ආපහු ගෙන්නන්න පුළුවන්. හැබැයි මේකේ දොර වහලා තියන්න එපා. උට කියලා තියෙන උඹේ කඩප්පුලි ගමන උඹ යනවා ඒකට කමන්නේ නැහැ. ඕන වෙලාවක වරේ මං කවදාවත් උඹේ මගේ පැලේ නැත දොරගුළු වැහුනේ. එන්න දුන්නොත් මේ Tamanට මේ අනුකම්පාව කරගන්න බැරි අමන යන්න තමයි පුත්තජනියයි කියන්නේ. Tamanට මේ අමන අනුකම්පාව කරගන්න බැරි අමන යන්න තමයි අන්ධ පුත්තජනියෝ කියලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරු ලෝකෙට ඇවිල්ලා කියන අන්ධ වෙන්න එපා. පෘථජන වෙන්න එපා. හිත පිට යන එක හැටි. ওই දුර ඇරලා තියපන් ආපහු හිතට එන්න මේ අරමුණ පනවලා තියපන්. ගෙට එනකොට ආයෙසරක් ගෙට ගන්න. කවදා හරි කවුරු හරි මේ පිට යන හිතට මේ විදිහට අනුකම්පා කරන්න පටන් අරගත්තොත් ඒකට කියනවා ආත්ම අනුකම්පාව කියලා. ඒකට කියනවා අත්ත කුසලයේ කියලා. අර්ථ සිද්ධිය කියලා. අපි මෙතෙක් කල් කිව්වේ මොකද්ද? අර කඩප්පුලි හිත කියලා හිතට බැන බැන චෝදනා කර කර හිටිය මිසක් ඇයට විකල්පයක් දීලා නැහැ. කමටහනක් නැහැ. සතියක් නැහැ. කල යුත්තේ දන්නේ නැහැ. කොයි වෙලාවක හරි මේ පුරුදු වුණා නම් අනේ දරුවන්ට මේ ටික උගන්න ගන්න නැත්තම් අනේ මගේ යාළුවකට මේ ටික උගන්න ගන්න නැත්තම් අනේ මගේ අම්මට අප්පට මේ ටික උගන්න ගන්න නැත්තම් බුදු වුණාට පස්සේ සරුවචනාංශේ කොච්චර උනන්දුනාද මේ රාහුල හාමුදුරන්ට මේ කියලා දෙන්න හත් අවුරුදු වයසේදී අර ගහන කියලා පැවිදි කළා කිව්වා මෙන්න පුතේ කරනවා නම් වැඩි. ඕගොල්ලන් එහෙම දුන්නා හත් අවුරුදු වයස ළමයෙක් ගෙදරින් තාත්තන්න ගහන ගියා නම් එහෙම මානවයිතිවාසිකම් පිළිබඳ නඩුවක් දමාවි. එහෙම කොහෙද මේ පොඩි උන්ට කටේ කිරිසුන් දැත්තන්ස කියලා පැවිදි කරනවා. එහෙම කරන්න බෑ කියලා ඕගොල්ලන්ගේ තියෙන සිනියත එච්චරයි. කවදද මම සුද්ධෝදන රජුරන් මේක උගන්වන්නේ? කවදද මේක යසෝදරාට මම උගන්වන්නේ? කවදද මම ප්‍රජාපති ගෝතමීට උගන්වන්නේ කියලා හැම වෙලාවෙම බලහන් හිටියා. මේක බොහොම සරල වැඩක් ඒ පැත්තෙන් බලනකොට. හිත පිට යන එක නෙමෙයි ප්‍රශ්නේ පිට ගියේ හිත නතර කරන්න අරමුණක් හිතට දාලා තියෙනවා. එහෙම නැත්නම් සාසනික ආර්ථවන්නේ අපිට අනාතයි අසරණයි. නිසා භාවනා නොකරන වෙලාව හිත පිට ගියත් කොහෙත් යන්නේ කියලා දන්නේ නැහැ. tempat කරන තැනක් නැහැ. දැන් භාවනා කරන එක නාගින් අහනවා ආපුවාම කමට අහන දන්නවද? දන්නේ නැත්නම් ඒක අහගනි. ඉඳගෙන ඉන්නකොට හිත පිට ගියොත් කොහෙද ගෙනත් තියන්න ඕන. ඇවිදිනකොට හිත පිට ගියොත් කොහෙද ගෙනත් තියන්න ඕන. බත් කනකොට හිත පිට ගියොත් කොහෙද ගෙනත් තියන්න ඕන. දත්ම දිනකොට හිත පිට ගියොත් කොහෙද ගෙනත් තියන්න ඕනේ. නානකොට හිත පිට ගියොත් කොහෙද ගෙනත් තියන්න ඕනේ කියලා හැම වෙලාවෙම අපි කරන හැම වැඩකදීම හිත පිට යනවා. යනකොට හිත ගිනල්ලා තියන්න ඕනේ තැන දන්නේ නැත්නම් අසරණයි අනාතයි. බුද්ධෝත්පාද කාලෙක හම්බෙච්ච ආශිර්වාද අපිට ලැබිලා නැහැ. ධර්මාරස්සාවක් හෝ ධර්මයේ ආශිර්වාදයක් ලැබිලා නැහැ. සංඝ රත්නයෙන් ආශිර්වාදයක් ලැබිලා නැහැ. අපි රකින්න සීලෙන් අපිට අරසාව ලැබිලා නැහැ. કોઈ වෙලාවක හරි දැනගත්තොත් මේ බුද්ධ ආරක්ෂාව, ධර්ම ආරක්ෂාව, සංඝ ආරක්ෂාව, සීල ආරක්ෂාව කරන්න දෙවන්නේක් ඕනේ නෑ. මේක මගේ වැඩක්. මට දැන් පටන් ගන්න පුළුවන්. ඕනි තැනකින් පටන් ගත්ත කෙනාට හිත පිට යන්න පුළුවන්. නමුත් අප්පමාදේන සතිචේතස ආරක්කෝ කරණීයෝ. අත්ත රූපේන තමන්ගේ ක්‍රමයකට. අරය ක්‍රම මෙයා ක්‍රම අහන්න යන්න එපා. ඇහුවට කමන්නේ. කොපි කරන්න යන්න එපා. තමන් දැනගන්න ඕනේ මගේ හිත යන්නේ මගේ හිතේ චාරෙට. මගේ නැහැදිච්චකමට කියන්නකෝ. ආපහු ඇරන් තියන්න කිසිම කෙනෙක්ගේ කවමදාකවත් අබමල් රීනුක තරම්වත් සහයෝගයක් අපිට ලැබෙන්නේ නැහැ. කාටවත් කරලා දෙන්න බෑ. ඒ නිසා අපිට දරුවෝ හදන්න පුළුවන්, ගෙවල් දොර හදන්න පුළුවන්, අලියැත්තු ඉන්න පුළුවන්, නිශ්චල චංචල දීපල තියෙන පුළුවන් එකකින්වත් බෑ. පිටගියේ හිතක් ආපහු අරමුණේ ගෙනත් යන. ඉතින් ඒක දැනගෙන ඉන්නවනම් තාම සම්පූර්ණ නැහැ තේරෙන්නේ නැහැ. නමුත් දැනගෙන ඉනවා හිත පිට ගියොත් මම මෙතන තමයි ගියන්නේ කියලා. ඒක නැවත නැවත අහන්න එපායි අපි. ඒක නැවත නැවත කරලා කමටහන සුද්ධ වෙන්න එපායි අපි. ඒව නැවත නැවත කිරීම හරහා නැවත හිත අරමුණට එන ගතිය වැඩි වෙනවා කියන එක අපිට දැනුණා නම් මට කියන්න තියෙන්නේ නිවන් දකින්න ඕනේ නෑ. ඒ ඇති. අපිට තේරෙනවා හිත පිට ගියාට නැවත නැවත අරමුණට එන ගතිය ටික ටික ටික ටික වැඩි වෙනවයි කියලා. ඔච්චරයි. ඔය ඇති නිවනට අපි ගියොත් බයිසිකල් එකක් පදින්න හදනවා වැටෙනවා. එහෙට වැටෙනවා මෙහෙට වැටෙනවා කවුරු හරි අල්ලගෙන ඉඳලා හරි රකින්න. කොයි වෙලාවක හරි අපිට පුළුවන් වුණයි කියලා හිතමු. බයිසිකල් බැලන්ස් කරන කකුල බිම තියතිය හරි යන්න. කොයි වෙලාවක හරි අපිට පුළුවන් වුණා කකුල් දෙක බිම තියන්න නැතුව මේක සමබර කරගන්න ගතිය ඒකේ වැඩිමක් පේන්න තියෙනවා නම සමබරව බයිසිකල් එකේ යන්න පුළුවන් රෝද දෙක මත යන්න බෑ ඒක ඇත්ත මේ සුද්දා ඉස්ලාම බයිසිකල් ගෙනාවට පස්සේ මේ යකඩ වැටක් අතේ කකුල් දෙක දාගෙන දඟලනොයි කියලා කියනවා. සුද්ද බයිසිකලේ පදිනවා අපේ මිනිසුන්ට බයිසිකල් සුද්ද පදිනකොට අපිට බැලන්ස් නැතුව ගිහිල්ලා තිබිලා තියෙන ඉස්සල ඉස්සල බයිසිකලේ දැක්කට පස්සේ දඬු කජ්ජේ කකුල් දෙක දාගෙන දඟලනොයි කියලා. නමුත් දැන් අපිත් බයිසිකල් පදිනවා. ඒකට තීරෙනවා දැන් ඔන්න අපමාදේන සතා සති චේතස ආරක්ෂෝ කරණියෝ මන් දන්නව මොකද්ද රකින්න ඕන කියලා. පුළු පුළුවන් වෙලාවට. ඉතින් මේක මේ සමබර භාවය නැත්තම් කෙලින් පහන එහෙමපත් වෙන්න ඇරලා එහෙන් එන හුලඟ මෙහෙන් එන හුලඟ රුකුල් කරලා දෙනකොට රජනීයේසු ධම්මේසු මා රජ්‍යතිති මගේ හිත රස රස දේවල් හොයාගෙන යන්න හදලා රසකාමී නොවේවා මගේ හිත අරමුණේ පිහිටාවා පුළු පුළුවන් වෙලාවෙ මම කරලා දෙනවා ඉතින් මේ විදිහට පිට යන හිත නැවත Tamange අරමුණට ගෙනත් දාන්න බුදුජානසේ ලයිස්තුවක් දීලා තියෙනවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. සයානෝ වා සයානෝති පජානාති. ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ තුන්නී භාවේ හැම දවසේ කරන හැම වැඩක්ම බුදුහාමතුල ලයිස්තු කරලා තියෙනවා. ලයිස්තු කරලා කියන හැම වෙලාවෙම සති සම්පජඤ්ඤේ තියාගන්න. මගේ හිත ගියොත් මම මෙතන ගෙනත් තියෙනවා. ඒ දේ දන්නේ නැත්නම් එහෙනම් සාසනික ආශිර්වාදය සම්පතක් ලැබිලා නැහැ. දන්නේ නැතුව තමයි අපි උපදින්නේ. ඒක දැනගන්නයි බණහන්. ඒක දැනගන්නයි ධර්ම සාකච්ඡා කරන්නේ. කරනකොට කරනකොට තේනවා මේ අත්තරදි කිරීමෙන් තොරව මේක ඉගෙන ගන්න බෑ. හරියට කියනවා නම් දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්නකොට ලැජ්ජ බය වුණොත් කරන්න බෑ. පොඩි කාලේ පළවෙනි භාෂාව ප්‍රශ්නයක් නෑ. ඒක කාටත් ගම්ම හිටිනවා. දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ආයේ පොඩි ළමෙක් වෙන්න ඕන. උන්නේ කමන්නේ වැරදුනාට කමන්නේ පුළු පුළුවන් විදිහට පාවිච්චි කරන්න ඕනේ කිව්වොත් දවසක අපිට ටික ටික ටික ටික කොහුරු වෙනවා. ඒක නිසා උත්සාහ කරලා බලන්න සතිය කියන කලුතින් ඉගෙන ගන්න මේ වැඩමුළුවට අපි ආව නෙවෙයි. සතිය අපි උප්පත්තියත් එක්ක තිබුණ දෙයක්. ඒක ඉස්මතු වෙන්න ඇරලා පිට ගියාට පස්සේ හිට මොනවා හරි බාධාවකින් ඒ යන්නේ බාධාව මේ සතිය අරමුණට වැඩි රස නිසා. ඒ රස මස උලුවට පොර දාන්න එපා. ඉතින් මේ භාවනාදි මේ වගේම gedara ගියාට පස්සේ මේ තරුණ කොටස් දැන් හැදෙන කට්ටිය ලස්සන රූප බලන තියෙන ආසාව ලස්සන සද්ද අහන්න තියෙන ආසාව, ගන්ධ රස පහස ලබන්න තියෙන ආසාවෙන් අපා ගමනක් නේ යන්නේ. අපේ දරුවන් අපි ඒකද දෙන්න ඕනේ. අපිට හම්බෙන මුදලෙන් අපි ඒකටද පොහොර දාන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඉච්ඡරම අන්තවාදී රස හොයනවා වෙනුවට සාමාන්‍ය මට්ටමට දිටිනා ජීවිතයේ අධික සුඛෝපභෝගී දේවල් හොයන්නේ නැතුව අධික පාරිභෝගිකත්වයට ප්‍රයෝජනෙ සලකලා ජීවත් වෙලා ඒකනේ සිංහලයේ ක්‍රමේ මේ අද අපිට මොකද වෙලා තියෙන්නේ අපිට විනාශ කරන්න ඕන නම් සල්ලි ටිකක් දීපු ගමන් ඌ අනිවාර්යයෙන්ම උට නරක නොබිනා දේවල් කරනවා. මේක හදන්න පැය 24යි යන්නේ ලංකාව හදන්න. දන්නවනම් ওই තියෙන සල්ලි හොඳටම ඇති. ওই තියෙන යටිපත්ලා පහසුකම් සේරම ඇති. ওই තියෙන දැනුමත් ඇති. ලද දෙයින් සතුටු වෙයල්ලා. මේ අරක මේක හොයාගෙන අල්ලපු ගෙද ටීරිෂා කරගෙන අරිට වැඩි ලුක් එකක් ගන්න හදනකොට භාවනා කරනකොට ඒකේ සාපේ ඉන්නේ නැහැ කියලා කිය හැකියි. එනවා. නිසා භාවනා කරනකොට අපි මේ නීරස වුණත් කමන්නේ අරමුණේ ඉඳ ගියාට පස්සේ එදිනදා ජීවිතෙත් අපේ අර පෙරමසොන් දායක ගතිය අපේ අත්තම්මල මුත්තම්මල කරපු ක්‍රමයක් තිබුණනේ අපිට. ඔය අන්ධහැර පාගෙන කෑකොස් සංගහගෙන නටන වෙනුවට අපි ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන ගතිය. ආන්න ඒකට අනේක සමාධි ගතිය. මේක භාවනා ජීවෙන එක. ඒ නිසා භාවනා වෙනකොට අපිට පේනවා ඒ භාවනා කරන අය ඡාම් ජීවිතවලට පුරුදු වෙනවා. රජනීය දේවල් වලට කඩාගෙන දුවන්නේ යන්නේ. ඒ වගේම කඩාගෙන දුවන කටේ චෝදනා කරන්නෙත් නැහැ. ඉතින් මොනව කරන්නේද භාවනාවක් නැත්තම් ඉක්මීමක් නැත්නම් ඒගොල්ලන්ට වෙන සරණක් නැහැ අපි ඒගොල්ලත් එක සංසන්දනය කරන්න යන්නේ. අපි දන්නවා අපිට බුදු ආමතුරු ඉන්නවා. කමටහනක් තියෙනවා. හිත පැවැත්වි උත්තර දන්නවා. පුළුවන් තරම් ආරස්සා කරනවා මිසක්කා. හිත පිට යනවා කියලා චෝදනා කරන්නෙත් නැහැ. ඒ රජනීය ධර්ම වලට දුවන කෙනෙක් දැකලා එයාට දොස් කියන්නේ යන්නෙත් නැහැ. වැඩක් වෙන්නේ නැහැ. භාවනා නොකරන එකනට කියලා වැඩක් නැහැ. Taman දැනගන්න ඕනේ මට නම් දැන් තියෙනවා මම පුළුවන් තරම් අරසා වෙන්නම් කියලා බැලුවොත් හැබැයි මහා গুপ্ত දෙයක් සිද්ධ වෙනවා. යම් කිසි කෙනෙක් මේ විදිහට හිත පිට යන එක නැවත නැවතත් මූල කර්මස්ථානයේ නතර කරන්න පටන් ගත්තොත් ඊ මිනිසයා ළඟ ඉන්න අනික් අයටත් මේක ඉබේම බෝ වෙන ගතියක් එනවා. ඒක මහා පුදුමාකාර දෙයක්. ඒ නිසා Tamanට අවශ්‍ය නම් මේ නන්නත්තර වෙන හිත එකලස් කරලා ගොනු කරගන්න ගොනු කරගත්ත කෙනෙක් ළඟට වෙලා ඉන්න. පිස්සු පෙට්ටි කෙලින පිස්සු පිස්සු පියාටොත් එක්ක ඉන්න එපා. බල්ලොත් එක්ක බුදිය ගන්න ගත්තොත් මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ. අපිට මේ ජීවිතේ ගොඩ ගහ ගන්න බැරි අසේවනාච බාලාන. මේ බාලයන් සේවනය කිරීම නිසා මේ රසකාමී පිරිසත් එක්ක නටන්න ගත්තොත් අපි හදන ಗುಣ ධර්ම ටික තේරම හොදපාලුවට යනවා. නිසා ಗುಣධර්ම වඩන අතරම ඒ ගුණවතුන් ළමක සිල්ලුතුන් සමග හැසිරෙනකොට අපිට ටික ටික ටික ටික ඔය රසකාමී වෙනුවට මේ රජනීය ධර්ම මම රංජනය කරන්න යන්නේ මම අරමුණ ඉදිරියෙන් තියන ඉන්නවා කියලා බැලුවොත් මේ වගේ භාවනා මධ්‍යස්ථාන වඩා සුදුසුයි එකට ආරණ්‍ය වඩා සුදුසුයි එකට ගහක් මුල වඩා සුදුසුයි එකට ශූන්‍යකාරී සුදුසුයි ඉතින් නිසා ඒක මේ තැනට ගියාටම හම්බෙන එකක් නෙමෙයි ඒක දිහා බලලා ඒකට හදාගෙන ඉන්න පටන් අරගත්තොත් අපිට තියෙනවා මෙහෙම හිටියට පස්සේ ආපහු ගෙදර ගියාම යම් කිසි ප්‍රමාණයක චාරයක් හැසිරීමක් ගතියක් හිතට එනවා. ඒකට අභියෝග කරන්න එපා. ඒකට පුළුවන් තරම් අනුග්‍රහ කරලා එහෙම ජීවිතේ තනවා වඩා ගන්න ගුණවතුන් සිල්වතුන් වැඩිපුර අසුරු කරනකොට තමයි අපි ඒක තවදුරටත් දියුණු කරන්නේ. අපි කවදා හරි ඒ වගේ තව කෙනෙකුට ආදර්ශයක් දෙන ගුණවතෙක් සිල්වතෙක් බවට පත් වෙන්නත් ඕනේ. එහෙම නැත්නම් අපිට මෙතෙක් කල් ආපු මේ પરම්පරාව මේ ආපු ಗುಣධර්ම ටික අපෙන් ඉවර වෙලා යයි. එහෙම ඉවර කරන්න බෑ. එහෙම ඉවර කෙරුවොත් අපිට හම්බෙච්ච මේ වටින අවස්ථාව නැති වෙනවා. ඒ නිසා අපි අපි මේක දිනු කරගෙන තනවා වඩාගෙන මේ අපි ළඟ තියෙන සතිය සති චේතසා කියලා කියනවා. සතිමත් හිත අප්‍රමාදීව අරසා කරන්න. කරන්නේ කොහොමද? අත්ත රූපේන තම තමන්ගේ ක්‍රමවලින්. ඒ ක්‍රම වලට කවුරුත් කින්දේ අහන්න යන්න ඕනේ අපි දන්නවනම් මේ සර්පෙක් පා ගන්න හදන්නේ කියලා, පෑගෙන්න හදන්නේ සර්පෙක් කියලා. කොහොමද ඒකෙන් ගැලවෙන්න ඕන කියලා ඒ වෙලාවේ පොත් බලන්න යන්නේ නැහැ නේ. එතකොට ඇඟ කියන ඕන්න එතන පැනපන් කියලා. මේ දකුණු පාය පෙරට තියලා උතුරට පනින්න කියලා පොතේ බලලා තිබ්බට ඒ වෙලාව හරියන්නේ මේ සර්පයා පෑගෙන ඔන්න මෙන්න ආන් ඒ වගේ පුදුමාකාර ප්‍රමාදී හැඟීමක් ඇති කර ගන්න ඕනේ මේ කෙලෙස් අත ගන්න ඉසල පොත බලලා බෑ ගැලවියාන් යලවල අපි ගැලවිලා අපේ ඊගාව પરම්පරාවටත් බෝ කරන්න ඉතින් ඒ අදහස ඒ විදිහට Taman තුල මේ අවශ්‍ය කරන්නා වූ මේ සූදානම් ශරීරේ ලෑස්තිලා යන ගතිය අපි අනුන්ට කියලා දෙන නිසා අපි අපි කරලා බලමු මේ දවස් හතරේ ඒ සඳහා මේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා